ඒ වගේම සම්ප්‍රදාන කුල බෞද්ධ විසින් බොහෝම ආදරයට ගෞරවයට ලක් කරගත්ත වචිනා වූයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භක පාඨය. ඉතින් මේක බෞද්ධ ප්‍රතිපදාව වශයෙන් මුළු සූත්‍ර පිටකයේම තියෙන වැදගත්ම සූත්‍රයේ වශයෙන් තමයි ප්‍රතිපදාව ඉස්සර කරගත්ත අත්සලකන්නේ. මොකද ඒ තරම්ම ඒක අනිකුත් දාන සීල භාවනා වැඩපිළිවෙල වල මුදුන් පෙට්ට. ඒ නිසා මේක භාවනා උපදේශ පිළිබඳව තියෙන ප්‍රධානම නැත්නම් මුල සිට අග දක්වා භාවනා උපදේශ පමණක්ම තියෙන සූත්‍රයක් විදිහට සලකනවා. නමුත් ඇත්ත වශයෙන්ම සූත්‍ර පිටිකිරියා බලනකොට ඒ වගේ විවිධාකාර සූත්‍ර තියෙනවා. නමුත් සතිපට්ඨානය සඳහා බෞද්ධයාගේ තියෙන මේ ගෞරවය එදා සිට අද දක්වාම පුදුමාකාර ඉහළව වැඳීමක් තියෙනවා. මේක පිළිබඳව අටුවාපත දිගහැරලා බලුවත් ඒකෙත් පෙන්වලා දීලා තියෙන්නේ සත්වචනාංශයේ මේ සතිපට්ඨාන සූත්‍රයට දක්වලා දෙන ගෞරවය. ඒ සූත්‍රය ආරම්භ කරන්නේ ඒ වං මේ සුතං කියන සූත්‍ර පිටකයේ දක්වන ස්වභාවික ආරම්භය. මේ ඒවන් මේ සුතං කියන පාඩය පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් එකතු කරන ලද්දා. මේකේ හේතුව කියන හදන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වීමේ නිදානයි. ඉතිහාසය මතක් කර දීම. ඒ මතක් කර දීම සඳහා මා විසින් මෙසේ අසන ලදී. ඒකින් මේ සර්වඥාන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ස්වරූපයක් නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මම මේ විදිහට අහලා තියෙනවා කියන. ඉතින් එතෙන්දි බෞද්ධ වන අපි දැනගන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපස්ථායක තනතුර පත් කරන සභාවේදීම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා මම නැති වෙලාවේ මොනම හරි ධර්ම දේශනාවක් වෙන කෙනෙකුට දේශනා කරන්න හිතුනොත් බුදු පියාණන් වහන්සේ නැවත ගඟ කීයට වැඩියට පස්සේ ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත දේශනා කළේ. මොන අමාරු විදිහේ ඉල්ලීමක් නේ. නමුත් මේ ඉල්ලීම නැත්තම් මේ වරේ ඇතුළ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ උපස්ථායකත්වය ලැබුවේ. ඒ වගේම තමයි අවශ්‍ය කරගන්න තියෙන කාරණාවක් යම් ආකාරයකට යම් විදිහකට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු ඥානන් වහන්සේ වැඩ ඉන කාලේ රහත් භාවය ලැබුවා නම් ආනන්ද ස්වාමීන් මෙච්චරම උනන්දුවේ මේ සූත්‍ර කටපාඩම් කරන එකක් නෑ මතක තියාගන්න එකක් නෑ රහත් භාවය ලැබුවට පස්සේ ඒක බුදු භාණ්ඩාගාරයක පරිත්‍යාගයකට විතරයි වැටෙන්නේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ වාසනාවට සෝවාන් මාර්ගඵලස්ථ ආර්යයන් වහන්සේ නමක්. මුතුරට සිහිය තියෙන. මුතුරට උත්සජානසේ කවුරුවේ තියෙන. හැමදේම දැනගැනීමේ ශක්තිය තියෙන. හොඳ තරුණ වයසේ නිසා සෑම දෙයකම ඒ ගතේ පාරය කොටස මතක තියාගත්තා. මතක තියාගත්ත නිසාම මේ පළවෙනි ධර්ම සංගායනාවට සංඝයා වහන්සේලා රැස්කරන්ට කාශ්‍යප මහ රහතන් වහන්සේ මුල් වෙනකොට උන්වහන්සේ සිහිපත් කරා මේ ආනන්ද නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද මුල සිට අග දක්වාම සෑම දෙයක්ම අතපහු නොවි මතක තියාගෙන හිටියේ බුදුජානක මහන්සිය දේශනා කරලා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. නමුත් ධර්ම සංගායනාව සඳහා මූලික සුදුසුකම් වෙලා තිබෙන අඩුම ගානේ අරියක් භාවයේ සුඛ විදසක වශයෙන් ලබලා තියෙනවා. නමුත් ආනන්ද ස්වාමීන් ලබලා තිබුණේ නැහැ. ආනේ වගේ ඉතාමත්ම තීරණාත්මක රාක්ෂික තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අධ්‍යාත්ම ඵල සාක්ෂාත් කරන්නේ කලේ ඊට පහුවෙන්ද තමයි ධම්ම සංග්‍රහණ පටන් ගන්න. ඒ තමයි මේ ශාන්ති මතක් කරන්නේ ඊවම් මේ සුතං මා විශ්ින් මෙසේ අසන ලදී. ඒ සමයේදී මේ කියන හත්න කතාව සිද්ධ වෙන සමයේ භාග්‍යවතුන් වහන්සේ කුරු රට වාසය කරා. දැන් කුරු රට කියලා කියන්නේ නවදීයද. ඒ කුරුවට වාසය කරේ කම්මාස ධම්ම කියන නියංගමේ. කම්මාස ධම්ම කියන්නේ කුරුකට තිබිච්ච පුංචි ගමක් නැත්නම් මේක නියංග ගම කියලා. ගම කියන එකෙන් අදහස් කරන්නේ ගෙවල් මැන්ඩියක්. කලින් වට වෙච්ච ගෙවල් මැන්ඩියක්. මේ ගෙවල් මැන්ඩි රාශියකට මධ්‍යස්ථාන මධ්‍යස්ථානයක් තියෙනවා පොළ පවත්තන තැන. ඒක කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රධාන පාරකට කිට්ටුව. ඒකෙන් තමයි අර ගෙවල් මැන්ඩි වල ගම්වලින් ඇත්තෝ ප්‍රමාණ කරගෙන හරයක් ඇවිල්ලා තම තමන් හදන කියන දේවල් පොලේ විකුණලා අවශ්‍ය දේවල් මෙහා අරගෙන තම තමන්ගේ සංගොල්ට යනවා. අන්න අර පොළ පවස්කන ගමට නියංගම කියලා කියනවා. එතන සාමාන්‍යයෙන් විශාල පිටසකට ඇවිල්ලා රැස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. අම්බලන් තියෙනවා, දැන් තොටක් තියෙනවා. සමහර විටක ප්‍රාකාරකින් ආවරණය කරලා තියෙනවා කියන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ආන්නේ වගේ ගම් පාශයකට මධ්‍යස්ථාන වෙච්ච තැන තමයි නියංගම. ඉතින් මේ නියංගම විවිධාකාර දේශන පවත්තන ඇත්තන්ගේ මධ්‍යස්ථානයක් වෙන්න අවස්ථාව වැඩි ගමකට වැඩි. ඉතින් අන්නේ වගේ බහුසුත භාවයෙන් වැඩි ප්‍රස්තාවක් තිබුණු ගමක් තමයි මේ සම්මාස ධම්ම කියලා කියන්නේ. සර්වඥාන්සේ අන්නේ එතනට වික්ෂ සංඝයා සමග වැඩම කළ වෙලාවේදී ඒ ඉස්ථාන නැත්නම් කම්මාස ධම්ම කියන ගමේ පිටසත් අරබය නැත්නම් අරමුණු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව කරන්නේ. ඉතින් මේකට අටුවාව කියනකොට පැහැදිලිව දක්වලා තියෙනවා ඒ කම්මාස ධම්ම නම් ගමේ හිටි මනුස්සයන්ගේ ප්‍රබුද්ධභාවය. එහත් ඒ වෙනකොටත් මේ සර්වඥාහන්සේ මේ දේශනා කරන බලාපොරොත්තු වෙන මේ ධර්මය ඇසීමට සූදානමක්. පෙරහුරුවක් ඥානවන්ත භාවයක් තිබිලා තියෙනවා. ඒ වගේම සර්වඥාන්සේ දේශනා කළ ධර්මයේ වික්‍රමහන්සත් වික්‍රමහන්සලාටත් උපාසක උපාසිකා කාටත් නමත් මේ සම්මාස ධම්ම නගරේ තෝරාගත්තේ ධම තෝරාගත්තේ ඒ ගමේ තිබිච්ච ඒ විශේෂ ඥානවන්ත භාවය සඳහා කියලා කියනවා. ඊට පස්සේ එතින්නේ ඇස්සුනාට පස්සේ මේ සර්වඥ දේශනා කලාසුකින් ඇහෙන එකක් තමයි මේ ඒ කායම අයම් භික්කවේ මාගෝ මේ නිසාම වෙන්නේ ඇති මේ අනිකුත් සූත්‍ර අතර සතිපට්ඨාන සූත්‍රය මුල් වෙන්න හේතු වෙලා තියෙන මේක එකම මාර්ගය. මේ අගවචනාසේ පෙන්වන්න හදන අවසාන චීනාස්ව භාගයේ සඳහන් ඇති නවරදින මාර්ගයේ ඒකායන මාර්ගයේ කියලා සර්වචන් වහන්සේ විසින්ම හඳුන්වා දීමක් කරනවා මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා. ඒ ඒකායන මාර්ගය මේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ඨ ඵලයේ වෙන නිවන සඳහාම නෙවෙයි කාරණා හතක් සර්වඥතා ඥානි ඉනහර දක්වනවා මේ හත ලබා ගැනීම සඳහා හැත්තා වූ එකම නවර්ධින මාර්ගය. එයින් මේ ඉස්ලාම දක්වන සත්තානං විසුද්ධිය කියන එකත් ඇත්තටම ඇති. ඒක ජීවිතේ සාක්ෂාත් කරගන්න පුළුවන් නේද? ඒ මොකද සර්වඥන් වහන්සේ ඇර අපේ ගෞතම සී සර්වඥන් වහන්සේ ඇර වෙන කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ ලෝකයේදී සත්‍යයට විරුද්ධයක් ලබන්න පුළුවන් බව දේශනා කළා නැහැ. මිනිස්යාට කියලා කියන්නේ පාපතරයයි කියලා. නවංකාර සර්ව බලධාරී සර්ව ව්‍යාප්ති ඊශ්වර ශක්තිය ඇති කෙනෙකුගේ අනුකම්පාවක් ලැබීමෙන් හැර එන කිසිම විදිහකට මිනිස්යා විසින් මිනිස්යාට සුද්ධියක් ලබන්න බෑ කියන සාපේ ලැබිලා තම ඒ වෙනකොට ඉන්දියාව පදනම් කරගත්ත සෑම ආගම්වාදීකම ආන්නේ වෙන පසුබිම තියෙන රවචනාංශ දේශනා කරනවා මම මේ මත්තට කියන හදන ක්‍රමේ යම් කෙනෙක් අනුගමනය කරනවා නම් ඊයත්කට මේ ක්‍රමය අනාත්මක වූ මේ ධර්මය අවබෝධ කිරීමේ සාක්ෂාත් කිරීමේ විසුද්ධියක් ලබන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි අපි හිතට වද්දා ගන්න ඕනේ. අපි මේ කරන්න හදන අතිපට්ඨාන දේශනා ඇහිම් ඒ කටයුතු කිරීම වලදී අපිට වැටහෙන බුද්ධියක් මේක ඇති වෙන්නේ නැත්නම් ඒක අපිට හිතා ගන්න පුළුවන් මේක නෙවෙයි සර්වඥාන්සේ අදහස් කළදී මේක නෙවෙයි මේ සූත්‍රයේ කියන අර්ථය. මේකට මම නෙවෙයි මිනිහා. මට මේක ගැළපෙන්නේ නැහැ. ගැළපෙනවා නම් උන විසුද්ධිය සිද්ධ වෙන්න ඕන. අපේ සීලය ක්‍රමක්‍රමී අදි සීලයක් බවට පත් වෙන්න ඕන. මේ චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බවට පත් වෙන්න ඕන. ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් බවට පත් වෙනවා නම් විසුද්ධිය සිද්ධ වෙනවා. ওই විසුද්ධියම තමයි ඒ අදාළ අදින් පැන්නට පස්සේ ආර්ය භාවයට උත්තර භාවයට පත් වෙනයි කියලා කියන්නේ. ඒ ආර්ය භාවයේ උත්තර භාවයටපත් වෙන්න ඒකේ ප්‍රතිපදාවක් තියෙනවා. අපි දැන් ඉන්න තැන සිට ආර්ය භාවයේ දක්වාම ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික පිළිසිදු වීමක් තියෙනවා. සම්බදගාතාව සඳහන් වෙන්නේ තෝක තෝකං කණේ කණේ. තෝක කියන්නේ ටික කියන්නේ. ටික ටික කණේ කණේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසක්. ආනෝ විසුද්ධිය කිසිසේත්ම සර්වඥාන්සේ වග කියන එකක් නෙවෙයි. සර්වඥ වහන්සේ මේ ශ්‍රාවකයන්ට මේ වගකීම බාර දෙනවා. තම ධර්මයේ දේශනා කරනවා. එහි සඳහන් වෙනවා විසුද්ධිය. ඒ විසුද්ධිය ලබා ගන්න බව තමන් වග බලා ගන්නවා. ඒකවල ධර්මයේ අනාත්ම ධර්මයක්. මේ ධර්මයේ තියෙන කාටවත් එහෙම කරලා දීමේ ශක්තියක් නැහැ. ඒක නිසා සතිපට්ඨානයේ මට්ටම් තුනක් අපිට හිතර ගන්න පුළුවන්. එක තමයි මෙවැනි විශ්ුද්ධියක් සහිත ධර්මයක් වූ සතිපට්ඨානේ ආහඬ ඉස්සර අපිට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ මේ ජීවිතය අපි වඩා මහත්ම ගතිය ඇති වඩා සදාචාරාත්මක වඩා සංස්කෘතික ගතියක් නියෙක් බවටපත් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක. නමුත් මේ සූත්‍රයේ කියන මේ කාරණාව අහන වෙලාවේදී සුතමේ වශයෙන් අපි එක පියවරක් ඉදිරියට තබනවා. මම ලෝකෙට එක සාස්තුන් වහන්සේම කියලා කියනවා මම දෙන මේ ක්‍රමයේ හැටියට ගියොත් පුද්ගලයෙකුට විසුති ලබන්න පුළුවන්. මේ ඉස්සල්ලාම අපි අහන අවස්ථාව මේක සුතමේ ඥානය කියලා අපි කියනවා. නමුත් මේ සුතමේ ඥානයේ අනුගත ඉතාමත්ම කලාස්කෙන් කෙනෙක් තමයි මේක නැවතත් කල්පනා කරලා මේක වෙන්න පුළුවන් දෙයක්ද මේ මනුස්ස ලෝකේ කරන්න පුළුවන් දෙයක්ද කියලා ඒ චින්තාවේ වශයෙන් නැත්නම් තර්කානුකූලව අන්වේ ඥාන ක්‍රමයට අනුමාන ක්‍රමයට වෙන්න පුළුවන් ද බැද්ද කියලා කල්පනා කරන්නේ සුතමේ ඥාන ලැබු දහස් ගණනකින් එකේ තමයි. ඒ අන්වේ ඥාන ලැබුවට පස්සේ නැත්තම් හිතාකාකූල මේක වෙන්න පුළුවන් කියන සුතමේ ඥානයේ ඉක්මවල යන මට්ටම බොහොම පෞද්ගලික දෙයක්. මාත පියා තේරුම් ගත්තට දරුවෝ තේරුම් ගන්න නැති වෙලෙදි කියනවා. මම දරුවෝ තේරුම් ගත්තට පියා තේරුම් ගන්න නැති වෙලෙදි කියනවා. කිසිසේත් මේක પરම්පරාවට යන දෙයක්වත්, දේශනකමට යන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ සුත්තමේ ඥානයේ සිට චින්තාමේ ඥාන දක්වා නැගීම දැන් මේ ඉන්න පිළිස්සොත සිගිර 100ක්ම වෙලා. ඒක නැත්තම් මේ නිදිම රහගෙන මෙච්චර මේ ඈත දුර බැහැර යන්නේ. නමුත් මේක පුංචි කරලා නම් සල්පන්න එපා. පුංචි කෙරුවොත් අපි ආයෙත් බිඳුවටම වැටෙනවා. අපි සුත්‍ය ලැබලා තියෙනවා. අපි ඊට පස්සේ චින්තාව වශයෙන් කල්පනා කරලා තියෙනවා. කල්පනා කරපු නිසා අපිට වැටහිලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒ ඇති වෙච්ච චින්තාවේ ඥානමත් කුසල ඡන්දේ පහල කරගෙන කුසල ඡන්දේ කියන්නේ මොකද්ද? ඒක කරලා බලන්න ඕනේ කියන ප්‍රායෝගික කාංශය. එතකොට ලැබෙන අධ්‍යක්ෂණය කියන්නේ භාවනාමය ඥානය කියන්නේ. ඒක සතිපට්ඨාන භූතේ හම්බන්නේ සූතමය අංශයක් තියෙනවා. චින්තාමය අංශයක් තියෙනවා භාවනාමය අංශයක් තියෙනවා හැබැයි මේ සුත්තමය කියන එක කවදාකවත් කෙලවර කරන්න බෑ ඉවර කරන්න බෑ අපි සෙල්ලයක් කරුවට හරියන්නේ නැහැ නූත් එකකට පාඩම් කරාට හරියන්නේ නැහැ ඒක නැවත නැවතත් අහන්න අහන්න අහන්න අර චින්තාමය ඥාන වැටෙනකොට සුත්තමය ඥානෙට එයක් වෙනවා ඊට පස්සේ අහනකොට චින්තාමය ඥාන පහළ වෙන්න ඉස්සල දවසට වැඩි අර සුත්තේ පවා අලුත් වෙනවා ඊට පස්සේ මේ චින්තාමය ඥාන මත මත ඉඳගෙන මේකේ සඳහන් වෙන භාවනා ක්‍රමයක් භාවනා කරලා පොඩිත්තක් අත්දැකීම ලැබුවාට පස්සේ අර්ථ චින්තාමය ඥාන තලුත් වෙනවා සුතමය ඥාන තලුත් වෙනවා ඒ නිසා මේ නැවත නැවතත් දේශනා කිරීම සහ නැවත ඇසීම අනිවාර්ය දෙයක් මේකට සිංහලෙන් කියන්නේ බණ කියනවා කියලා එකම දේ නැවත නැවත කියනවා අපි වීඩියෝටක් කියනවා බණ කියනවා වගේ මේ බණ කියන්නේ ඇත්තක් තියෙනවා මොන පළවෙනි දේ අහනවට වඩා වෙනස් චින්තාමය ඥාන සහිත වහනකොට ඊටත් වැඩි වෙනස් චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන ඇතුව අහනකොට ඒ නිසා මේ සතිපට්ඨානේ විසුද්ධිය සිදු වෙන්නේ මේ ඥාන තුනක් එක පැත්තකට සම්බන්ධයි චින්තනමය සුතමය චින්තාමය භාවනාමය මෙන්න මේ විසුද්ධිය ඒ වගේම තන්නේ කර පෞද්ගලික දෙයක් අපි විසින් මොකද වලාගත්තේ කියලා මේ විසුද්ධිය සීලේ සමාධියේ ප්‍රඥාව වශයෙන් දක්වන්න පුළුවන් ඒ වගේම තමයි මේකම විශීල සමාධි ප්‍රඥා කියන ආධ්‍යාත්මික ආගමික වචන ගත්තාම ගෝධිනෙක් කියන්නේ මේක ඒකාන්තයෙන් එතකොට ලෝකෝත්තර පැත්තට වැඩනවා. එහෙනම් දැන් මේක ආධ්‍යාත්මික පැත්තට වැඩනවා කියලා. ඒක විදියක් පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? මේ විසුද්ධිය සිද්ධ වෙනවා නම් කාම ලෝකෙත් ජය ගන්නවා. කාම ලෝකෙ කියන්නේ අපි මේ ඉන්ද්‍රයන් පිළිවෙන්න සදා කරන රැකිලා සංඥාපාත. එහෙනම් අධ්‍යාපන කාර්යය. එහෙම නැත්නම් චිත්‍රකලා ඒ නිසා ගණන් සාස්ත්‍රයේ මොනම සාස්ත්‍රයකට උන විසුද්ධියක් ඇති කරලා දෙනවා සතිපට්ඨානය. මේක අද බටහිර බොහෝම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ මොකද මේ සතිපට්ඨානේ වඩන අයගේ කාලේ නාස්ති මාදු වෙලා කරන දේ හරියටම වැඩ කර ගන්න පුළුවන් ශක්තිය වැඩි වීම නිසා තම තමන්ගේ කුසලතා දිනු කරනවා. ඒ දිනු කරලා කියන්නේ සාමාන්‍ය කාම ලෝකේ. ඒ නිසා සතිපට්ඨාන හරකට වැඩෙනවා නම් Taman වෙනදා දවසකට දවසේ වැඩ ටික කරගන්න පැය 15ක් 20ක් ගත කරනවා කියලා හිතුවොත් සතිපට්ඨාන යොදාන පටන් අරගත්තොත් ඒ 15 20 වැඩ 10න් 12න් නිම කරගන්න පුළුවන්. සමහරට හතෙන් අටෙන් නිම කරගන්න පුළුවන්. ඒකවල නමන්ට අමතර වැඩ කරන්න කාලය ලැබෙනවා. නිසා කාලයේ තියෙන ක්ෂමතාවය එහෙම නැත්නම් වටිනා කාර්යයක් ක්ෂමභාවයේ ඉන්නේ වැඩි වෙන එක කොයි තැනක් ඇතිද ඒ විතරක් නෙවෙයි ධ්‍යාන මාර්ගයට ගියා කාම මාර්ගය අතහැරලා සම්සිද්ධිනේ විවේක බුද්ධිය ඇතුව විවේක සීනාසන භජනය කරන නැත්නම් මේ වගේ ආයතනෙක ඇවිල්ලා ධ්‍යාන භාවනා කරන්න ගියත් ඒකට සස්පත්තන උදව් කරනවා. මේ දෙකම ඉක්මවලා දින ඥාන මාර්ගයට ගස්සත් ඒක ඉතින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන අදහස් කරන දේ විපස්සනා භාවනාවට උදව් කරනවා. ඒ නිසා මේ විසුද්ධිය හැම පැත්තෙම ජීවිතයේ අතුලිත පිටක සුද්ධියක් ඇති කරගන්නවා. මුල් මුල් වෙලාවේදී මේ තියෙන සුද්ධිය යොදන ප්‍රයත්නයේ ඉතාමත්ම අඩු ප්‍රතිඵල ලැබෙනවා. බොහෝ කාලයක් යනවා තමයි දැනෙන මේ යොදන යොදන ගානට අඩු ගාන සමානුපාතික ප්‍රතිඵල ගෙනදෙන්නේ. ඒ මට්ටමට ආවට පස්සේ තමයි අපි සාමාන්‍ය යෝගාවචිත කියලා කියන්නේ ඉස්සලා ඉස්සලා ඉස්සලා මේ සතිපට්ඨාන ක්‍රමයේ හිතට වඩගෙන විසුද්ධියක සියය පහළ වෙන්න. අකුණු පහළ වෙන්න බොහොම කල්යනා. ඉතින් මේ කාලය තුල කල්යාණ මිත්‍රයින්ගේ අනුකම්පාවක්ම ලැබුණොත් මේකකින් සම්පූර්ණ අසාර්ථක ප්‍රයත්නක් වෙදී කියලා. ඒක නිසා අපි යම් කිසි කෙනෙක් අධාර්මික අදාන්ත ජීවිතයක ඉඳලා නිදිච්ච කරේ කල්පනා කරලා ඒ මනුස්සයා සිල්වන්ත වෙන්න හදනවා නම් සමාධිමත් වෙන්න හදනවා නම් ප්‍රඥාවන්ත වෙන්න හදනවා නම් කල්යාණ මිත්‍යෝ සත්පුරුෂේ ඉතාමත් අනුකම්පා කරන මේ මනුස්සයා කොච්චර වැරදි කරත් එයාගේ මත්තට හැදෙන්න ඕනේ කියන ගතියට සලකනවා අසත්පුරුෂයා මේක දන්නේ නැතුව ඔය කිව්වට ඔයා කරන්න හදන්නේ මේ ලෝක රවට්ටන එකයි. ඔයකට අපි රවට්ටින්නේ නැහැ කියලා අර යන්තම් නැගිටින්න හදන එක නා කලාපයන් ගැටයක් තියෙනවා. ඒ නිසා අපි අතර ඉන්න තමන්ගේ හිත ඇතුළේ තුර චින්තාමය පරිවර්තනයක් වෙමින් සතිපට්ඨාන දිහාට හැරෙන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්නවත් පුළුවන් වෙන සතිපට්ඨාන මුකක් දිනු කරපු කෙනෙකුට තමයි. අනිත් කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ මොනතරම් තාමත්ම අඩු ප්‍රතිලාභ සහිත ආත්මක වැඩ පිළිවෙලේ ඉන්න අයට කොහොම අනුග්‍රහ කළ යුතුද කියන එක තේරෙන්නේ මොකද අපි සාමාන්‍ය ලෝකේ දිහා බලන්නේ මේ සම්ප්‍රදායන කෝල ක්‍රමයට. ඒ ක්‍රමයට බැලුවොත් ඊයර මුල් මුල් කාලේ ලොකු ප්‍රයත්නයක් කරලා අඩුව ප්‍රතිඵල ලබන කෙනාට බොහොම අසාධාරණ තත්ත්වයක් සිදු වෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ ඩේට් කරගන්න අතරතුර අපි අතරමැද ඉන්නවා නම් එක්කෙනෙක් දෙන්න එපා. යන්තම් හරි මේ සතිපට්ඨාන ධ්‍යානට හිත යොදලා කටයුතු කරන ඒ යාන්තම් වැඩිගෙන අනුකූලයක් වගේ තියෙනදී තලා බිඳින් නැතුව යතු විවේචනය කරන්න නැතුව පුළුවන් තරම් මේ අත දෙන උදව් කරන ගැටියකට යන්න ඕනේ. ඒක තමයි මේ සර්වඥාසිකේ තියෙන සාසනයේ වටිනාකම. දන්න දන්නේ නැත්තු පුළුවන් තරම් අනික් අයට අනුග්‍රහ කරනවා. ඒ මොකද අර මුල් කාලේ මේකට දෙන්නේ බොහොම අමාරුයි. ඒක මේ සතිපට්ඨාන විතරක් නෙවෙයි ඕනම විශේෂ හැකියාවක්. අපි දන්නවා ටයිප්‍රයිට් පැටි ගණන් ගන්න ගියත් මුල් කාලේ වචනයක් ගහන්න බොහොම අමාරුයි. ඉස්ලාම් කරන නිෂ්ප්‍රයෝජන වචන ටිකක් අරගෙන ආශ්‍රිත 10 15 එකම වචනේ ගහ ගහ ඉන්නවා. එතකොට සංගීත භාණ්ඩ පුරුදු වෙන්නේ කිය කිසියම් මේ සංගීත ඛණ්ඩයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. එකම සූරේ දවස් ගාන අවුරුදු ගාන පුහුණු කරත් කරලා කරලා තමයි ටිකට් කියන්නේ. ඒ කාලේ සංගීතඥයෙක් වෙන්න බෑ. ආන්නේ වගේ තමයි සතුටටාන ඉඳලා දෙහිති වෙන කාලේ උදාකල් පුරෝධිනයක් හදලා හුදු සතිපට්ඨානයේ සඳහන් සතිපට්ඨාන කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා නම් ඒ හොඳයි. මොකද දිනදා වැඩ කරන කෙනෙක් මේක පටන් ගත්තොත් ගා අන්දෝත්සාහය වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා කාගෙත් අනුකම්පාව ලැබිය යුත්තේ ඇත්තටම මේ මැදට ආපු කට්ටියටවත් වැඩ අවසන් කරන්න කට්ටියටවත් නෙවෙයි. මේ ආරම්භ ගත්තා. විසුද්ධියක් පිළිබඳව බලාපොරොත්තුවක් අත්ති කෙනා. ඒක නිසා මේකෙදී එකිනෙකා කරේ අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සැලකිලිමත් වෙන එක සම්ප්‍රදාන කුල ලංකාව වගේ රටවල බලනකොට බොහොමත්ම කනගාටුදායකයි. ඒ වගේ කරන්න හදන කට්ටියට අනුග්‍රහ කරන වෙනකොට ගොඩාක් වෙලාට බාධා තමයි සිද්ධ වෙන්නේ. ඒක මොකද හේතුව මේක තියෙන ප්‍රායෝගිකත්ව දන්නේ නැති කම. ඇත්තටම වැඩගත් නොකොටද මේ පංචස්පස්ථානේ දැනට පුරුදුලා ඉන්නේ මේ ඇත්තන පුරුදු කරන එක නෙවෙයි. අන්තිම කෙලවර ඉන්නේ කන එහා පැත්තට පන්නන එක නෙවෙයි. අන්නත මූලිකම චින්තාමය වෙනස. සිත්විලි වෙනස ඇති වෙන තැන තමයි ඉතාමත් ලාමක. ඉතාමත්ම අනුන්ගේ ආදරය අනුකම්පාව ලැබෙච්චට පැත්ත අන්නේ ඒකට උදව් කරන එක තමයි මේ ශාසනය කෙරෙන්න ඕන බැරි. ඒ නිසා මේ විසුද්ධිය කියන කාරණාව බුද්ධ ධර්මයට පමණක් ආවෙනික වූ ප්‍රතිපත්තිය පුරන්නන්න පමණක් කාය සාක්ෂි වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක්. මේ වෙනකම් මේ වෙනකම් කියන එක වැරදි මම මගේ වචන විවරයට බලනකොට ලංකාවේ මේ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා 56ට ඉස්සෙල්ලා කිසිම දවසක සතිපට්ඨාන ජීවිතේ සම්බන්ධ කරන පැත්තක් නම් කතා වෙලා නැහැ. කතා වුණා නම් බොහෝම සුළුතරයක්. ගොඩනෙක් මේ කටපාඩම් කරගෙන සුතුමේ වශයෙන් කීකයි නේද තමයි කරේ නම්බුකාර වටින දෙයක් විදියට ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් දැන් මේ විසුද්ධිය කියන එක වඩා ප්‍රායෝගික පැත්තට ඇවිල්ලා තියෙනවා. නැත්තම් විශ්ලේෂණයක් වෙන්නේ නැත්නම් නොකරන මට්ටමට යනකම් අද ඉන්නේ නැතු ප්‍රයෝජනය කරලා තමයි හසුපත්තන්නේ කරන්නේ. ඒ නිසා එක එක්කෙනෙක් වගේ බලා ගන්න ඕනේ අපි මේ යොදන යදුමක් පාස සතිපට්ඨානය තුළින් මේ විවිධ සිත් වෙනවා. ඊකාට ශෝක පරිද්දවාන සමතික්කමයි. මේ මුළු ලෝකෙම තියෙන්නේ පුදුමාකාර ශෝක සාගරයක්. කොහොමද සමතික්‍රමණය කරන්නේ කොහොමද කෙලවරට යන්නේ කොහොමද සකස් කියන්නේ මේ සඳහා මට නම් කියන්න තියෙන මෙච්චරයි මේ සාමාන්‍ය ලෝකයේ තියෙන දුක කියවනේ අපිට තියෙන සාමාන්‍ය දතිය කැක්කුම් ඉහි කැක්කුම් අල්ලපුරුද අමාරු මේකද අමාරු ආර්ථික අමාරු දේශපාලනම ගොඩාක් තියෙන දේවල් ඒවට විවිධ සංවිධාන කියනවා නැති කර දෙන්නම් නැති කර දෙන්නම් මට මෙච්චරක් දෙන්න කියලා කියනවා නමුත් නැති වෙන්නේ ඒ ඔක්කොම තියේදී සංසාර දුක කියලා තියෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කිසි කෙනෙක් උවර කතා කරන්නේ නැහැ. කතා කරන්නේ හිත මෙහා තියෙන දේවල්. ඒවට ඒ තම තමන්ගේ වාසිය සඳහා තමයි කරන්නේ. මෙන්න මේ වගේ දුක්ඛන්දරාවක ඉන්න අපිට මේක අහවලාගේ ආයතනේ අහවල් සමීකරණය මේක කෙලවර වෙයි කරන්න කියලා නම් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ සමීකරණ හදපු ඇත්තම දැන් කියලා තියෙන සමීකරණයේ අන්තිම තියෙන බිඳුව කියලා. කිසිම ආශ්‍රය පැත්තක් නැහැ. හැම සමීකරණයකම වල තියෙන බිඳුවකින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ දුක චක්‍රීකරණය කරලා දුක්ඛ සත්‍යයක් බව නැත්නම් දුක්ඛ ආර්ය සත්‍යයක් විදිහට දුක දිහා ආදරෙන් බලන් උගන්වනවා සත්පත්තානේ. එන්නත් අපි දුකට බයයි දුක නැති කරන්න බේත් ගන්නවා වේදනාව ආශිත පාවිච්චි කරනවා නැත්නම් කවුරු හරි ළඟට යනවා මානසික රෝග නැති කරන්න ඒ දුක දකින්නේ හතුරෙක් විදියට දුක දකින්නේ නැති කල යුක්තක් විදියට. සතිපට්ඨානට උගන්වනවා මේ දුකමයි අමුද්‍රව්‍ය බවටපත් වෙන්නේ වෙනදා දැකපු වෙනදා පිහලා ගන්න හදපු මේ දුකම දුක්ඛ ආර්ය සත්‍යයක් බවටපත් කරගන්න. පුබ්බේ අනනුස්සතියසු ධම්මේසු. පෙර නොඇසු නොවිරු විදියට තමන් කරා එන දුක සතියෙන් බලනකොට ඒක ආහාරයක් වෙනවා. ක්‍රියාවක් කරලා බලන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. අන්න එදා තමයි අපිට හිතා ගන්න පුළුවන් මේ දුක් තුන සමතික්‍රමණය කරනවා කියලා කියන්නේ එනේන දුක එනේන දුමනස්ය සතියට යටගන්න. එක්කෝ කායන පසන අවශ්‍ය නැත්නම් චිත්තාන පසන ධම්ම වේදනාන පසන ධම්මාන පසන. විශේෂයෙන්ම වේදනාන පසනාවට ගියාට පස්සේ මෙන්න මේ ක්‍රමයට දුක දිහා බලන්න දන්නේ නැත්නම් සතිපට්ඨාන කියන්නේ දුක නැති කරන එකක් නෙවෙයි දුක වඩන එකක් කියලා කියන්නේ දෙන්නේ. මොකද මේ විදිහට පරියන්කයක් සක්මන එදිනදා වැඩවල සතිය පිටින් වගේ අලුත් වැඩ පිළිවෙලක් පටන් ගත්ත ගමන් අමුතු විදිහට වේදනාව වැඩි වෙන පටන් ගන්නවා. සිංහල ප්‍රමේයතන පළවෙනි කතාවය කරනකොට ලීඩ බොක්කෝක වැඩි කරනවා වගේ. ආන්නේ වෙලාවේ මේ දුක සමතික්‍රමණය කිරීමේ රහස ප්‍රතිපත්තණේ කියනවා. ඒක ක්‍රියාවත් වෙන්නේ කොහොමද? මේ දුකම වෙනත් පැහැකින් බලන. වෙන විදිහකට බලන. හැකි සංඥාවෙන් බලනවා. අපි ලංකාවේ ගොඩක් පාවිච්චි කරන වචනේ තමයි ධනාත්මක ආකල්පෙන් බලන්නේ. ඒකකොට මේ යකා කියන තරම්ම කලු නැහැ. ඔය දෙකෝ ඒ තරම්ම දුක ගෙනන දෙයක් නෙවෙයි. මොකද ආරම්භයේදී අපිට තියෙන දුක පිළිබඳව සාධර බව මුසාවස්තනසේ දුක් සත්‍ය ප්‍රයත්න සඳහන් කරලා තියෙන්නේ. ආත්පසීම දක්කට ඉති. පරිඥාතබ්බා නිසා දුක එනගම් බලන ගැටිකටපත් වෙනවන් නම් පමණක් ඒ පුදුරට බුදුන් සෝග පරිද්දවාන සමචික්කමාය කියලා හිතා ගන්න. දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි. එතකොට තමයි මේ දුක් දුම්නසල අස්තේට යෑම කෙලවර කිරීමක් කරන්න පුළුවන්. මේ විදිහට කියනවා නම් තමන් කරා එන සෑම දුකක්ම හේතුවක් සහිතව එන්නේ. ඒ හේතුවට මුල් වෙලා තියෙන්නේ එක්කෝ පෙර භවයක නැත්නම් මේ තිස්සලා කරපු තමා විසින්ම චේතනාපූර්වක කරන ලද කර්ම. ඒ නිසා ඒකේ මොකද්ද පන්තිලයක් තියෙනවා. අපි මේ දුකට අතවර කරොත් ඉස්සරහින් හැදුවොත් අකම කලාන්න හැදුවොත් අපිට ඒ පණිවිඩේ නැති නිසා දුක කනගාට වෙනවා පව ගිහිල්ලා නැවතත් අප කරා එනවා කවදා මන්දියා සතුටු හිතින් බලයිද අපදා මන්දියා පිළිගන්නා සුළු බවක් ඇති වේදෝ කියලා ඒ දුක පණිවිඩ දෙන්න නැවත නැවතේනවා. එනින වෙලාවේ අපි ඒක පියන්න හැදුවොත් ඉතින් දෙකින් දෙකට සංසාරේ වැළෙනවා. ඊටත් අපි මේ දුක්ඛ දෝමනස දෙක දිහා සාදරයෙන් පිළිගන්නා හිතේ හිතින් එදිකන සතිය යුක්තව බලන්න පුළුවන් වෙනවනම් ඒකත් ඇවිලක් කනට කරලා ඉතාම ගැඹුරු රහසක් කියලා. මොකද මේකේදී වැද්දගත්ම සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය පළවෙනිම සත්‍ය තමයි දුක්ඛ සත්‍යය. දුකසේ ආදර වෙච්ච ගමන් උන්න දුක ආර්ය සත්‍යයක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් ඔබ පෙන්නේ කුණු බාල් ජීවත් දාන්නේ නැති ඒ තරම්ම එපා කරපු දෙයක් පිළිගන්න දුක දිහා දකින්නේ. මේ ක්‍රමය තමයි දුක්ඛ දෝමනස්ස ශෝක පරිද්දව සමතික්‍රමණය කරන්නේ. ඊට පස්සේ තමයි ඒ කුච්චලට ඥායසාධිගමය කියලා කියන්නේ මේකෙකල් අපිට යන්ත්‍රය ලැබිලා තියෙනවා අත්පොත ලැබිලා නැහැ. මේ අත්පුද ගන්න තියෙනවා අපි හරිය මෙහෙ කරනවා මෙහෙ මෙහෙ කරනවා මේ කරනකොට ගොත් ඇමරිකන් ඇමරිකන් යන්ත්‍රේ මොනවද කරන්නේ නමුත් කවදාකවත් අපි ඒකේ සම්පූර්ණ යාන්ත්‍රණය දන්නේ නැහැ ඒ වගේ තමයි මුළු ලෝකෙම යාන්ත්‍රණය තාම මනුස්සයට අහු වෙලා නැහැ මනුස්ස ශරීරයේ යාන්ත්‍රේ නැත්නම් මනුස්ස ශරීරයේ හදපිලි අක්කොට තාම ලැබිලා නැහැ මෙන්න මේ හරුවත් යනහන්සේ පෙන්වන ලදන සතිපට්ඨානය ඇතුළ ඥායස් අධිගමයි කියලා කියන මේ දුක දිහා නදාස්තිකින් බැලීමේ රහස යතුරු ඒ සමීකරණය තේරුම් ගත්ත දවසට තමයි තේරෙන පටන් අර ගන්නවා දැන් යතුරු හම්බුණා දැන් අපිට න්‍යාය ලැබිලා තියෙනවා නිසා අප කරායන සෑම දුකක්ම චක්‍රීකරණය කරනවා ඒකට ආදර වෙලා ඒකෙන් ගන්න තියෙන පණිවිඩය ගත්තට පස්සේ තමයි න්‍යාය තේරෙන පටන් ගන්න. මේ න්‍යාය තේරුම පමණින් කවදාකවත් හරි සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි එතන ඉඳලා සත්‍යපකයන් රසවත්යක් බාටපත් වෙනවා. අභියෝගයක් පාඩපත්න කරලා බලන්න කියලා දෙන්න අනුන්ට අතුරු කරන්න ආසයි කියනවා. ආනේ න්‍යාය අධිකමේ වෙලා තමයි නිබ්බානස සත්‍ය කියලායි කරන්නේ. ඒ නිසා සත්‍යයන්පි බැලුවත් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දෙකේදී ඒ නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දෙක අතර ඇත්තට දෙක වෙන් කරගන්න බැරි තරම් නමුත් දෙක අතර පුදුමාකාර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ සතිපට්ඨානයේ කියන සතිය පිහිටවීම තුල තමයි මේ කියන සෑම රහසක්ම නැත්නම් විශේෂම කියන ආධුනිකයට මුළු ක්‍රියාවලියම දිගහැරෙන්න පටන් ගන්නවා. මේ විදිහට සර්වඥාන් වහන්සේ මේ සතිපට්ඨානයේ දේශනා කරන කලින් ආනිසංශ දේශනා කිරීම හරියට ඔය ලංකාවේ වත්පත් කියලා දෙනවා හරියට හරි ගියා මේ ගාස්තු ඒක ජීවීමෙක් මෙට ගුරුකම් කර දෙන්නම් කියලා වත් දාලාදී ආන්නේ වගේ වැඩක්. ඒ කොහොම හරි මේක විකුණා ගන්න කරන වැඩක් වගේ තමයි තියෙන්නේ. මේ තමයි සර්වඥාධික තියෙන මහා කරුණාව. ඒක කියන්නේ නැත්නම් කිසි කෙනෙක් බැලුව බැලමට මේක කත කියන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම ගුණ වර්ණනා කරනවා. අවධානය කරන්නේ කොහොමද මේක කෙරුවොත් මෙන්න මෙච්චර කාලෙකින් ආනිසංස ලැබෙනවා කියලා තවත් ගුණ වර්ණනාවක් කරලා තමයි මේක ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්නේ ඒ කුරු ධනවට ගිහිල්ලා ඒ කම්මාස ධම්ම නිගමනට ගිහිල්ලා හිත ඥානවන්තෝ ටිකක් අල්ලගෙන තමයි මේ කියලා දෙන්නේ. ඒ මොකද එතකොට කර බැලීමේ ආසාව කියන කුසල ඡන්දේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ රතිපත්තානේ කියනකොට රතිපත්තානේ පටන් ගන්නකොට රතිපත්තානට භාවනා ජීවිතය ගන්න ඉස්සෙල්ලා අපි කල්පනා කරගන්න ඕනේ අපිට යම්ම ආකාරයක දැන් ඒක කර බලන්න ඕනේ කියන කුසල ඡන්දේ පහන් වෙලා තියෙනවා නම් මෙන්න මේ වටිනා කුසල ඡන්දය තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම වස්තුව. අද්දීද විත්තම් කුසස්සෙත්තම් කියලා ප්‍රශ්නාසි දේශනා කරලා තියෙනවා. මෙන්න මේ කරබැලීමේ ආසාව නැත්නම් ශ්‍රද්ධාව මේ කුසල ඡන්දේ වැටුනොත්, හැලුනොත්, නැතුව ගියොත් අපි අපේ ආත්මයේ සම්භවයටපත් වෙනවා. ඉබේ සිද්ධ වෙනවා. අපිට මේ කුසල ඡන්දේ මේ කරබැලීමේ ආශාව ඇතිව දිගින් දිගට කරන්න කරන්න කරන්න අපේ ආත්ම භාවයේ දේව ආත්ම භාව නැත්නම් බ්‍රහ්ම ආත්ම භාව වෙනවා මම ඒකත් කියන්නේ බොහොම කනගාටුයි මොකද මේක දෙයියන්ව කරන්න බෑ බ්‍රහ්මයටත් කරන්න බෑ මිනිසියෙකුට විතරයි කරන්න පුළුවන් මේ උපමාවට කියන්නේ අපේ මත්තම දේව මට්ටමත් බ්‍රහ්ම මට්ටමටපත් වෙනවා ඒ නිසා අපේ ජීවිතේ කොතනකදී හෝ මේ ස්පර්ශාණි උරගා බැලීමේ ආසාව, කර බැලීමේ ආසාව වැටුනොත් ඒකෙන් අපේ ත්‍ක්ති. අපි කවුද කියන එක ඔප්පු වෙනවා. මේක ඉස්මතු වෙනවා. බුදුන් පස්සලා මේකම වැඩ කරනකොට අපි කවුද කියලා තියෙනවා. අයියා මේ තීරණාත්මක රාගය තමයි අපිට දැන් ලැබිලා තියෙන මේ මේ දේ කර බැලීමේ ආසාව. නමුත් මේ කෙලස් කියන්නේ මොනවද? මෙන්න මේ ආසාව අකාමකා දම දේවල්. කොයි එකක් මම කියනවා කෙලෙස් කියලා. මේ සතිවත් අහන්නයි කල යුත්තේ. ඒක මම කරන්න ඕනේ කියන කුසල ඡන්දේ යම් වෙලාවක මොනම හේතුවක් නිසා හෝ අකාමකා දමන තත්ත්වයටපත් වෙනවා නම් ඒක කෙලෙසීමක්, ඒක කෙලෙස් දෙයක්, කෙලෙස් ධර්මයක්. ඒක අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ හැම චිත්තක්ෂණයකම එක්ක අපායට එක්ක නිවනට පාර. ওই දෙක අතරමැද අම්බලන්න නැහැ. සයිකාමත්ම සැලකිලිමත් වෙන්න ගත වෙන හැම චිත්තක්ෂණයකම අපි මේ කෙලස් පැත්තට ඡන්ද දෙන්නේ නැත්නම් සත්‍ය පිහිටන පැත්තට. මේක තීරුම් ගත පස්සේ ක්ෂණ සම්පත්තිය කියන කොහොම තේරෙන්න පටන් ගන්නවා. එතකන් අපිට හිතෙන්නේ අපිට දිග ආයුෂ තියෙනවා. අපිට මෛත්‍රී බුදුහාමුදුරන් ඉන්න පුළුවන්. ඊට පස්සේ බුදුරු වහන කොච්චර කාලයක් හරි යන්න පුළුවන් කියලා මේ ආයාසයෙන් අපි ආමාරයෙන් ඉල්ලගන්නේ සංසාර දුක තමයි. නමුත් යම් විශ්යෙන්කොට තියෙනවා නම් මේක දෙකක් නෑ දෙකයි කියන්නේ එකක් අපාය එකක් නිවැරදි. ඉතින් එකක් කෙලෙස් අනිත් එක සත්‍ය පිහිටීම කියන එක ගත්තම ඒ දේ තේරුම් ගන්න ස්ථීර ස්වභාවයේ කිසිසේත්ම බලපෑමක් නැහැ. ඒ දේ තේරුම් ගන්න පැවිදි පැවිදිමේ කිසිසේත්ම බලපෑමක් නැහැ. ඒ දේ තේරුම් ගන්න ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශුන්‍යාගත වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වෙන්නේ සංසාර බය තේරුම් ගැනීම පමණයි. ඒ වගේම කර්මයේ සහ කර්මඵලයේ තේරුම් ගැනීම පමණයි. ඒ ටික මේ ඔක්කොම තියෙනවා නමුත් මම මේ නැවත නැවතත් මතක් කරන්නේ මෙන්න මේ නාගමාණික්යක් වගේ අපිට ලැබිලා තියෙන වටිනා මේ කුසල ඡන්දේ කොයි වෙලාවක හෝ කාර්යව අනුදැනුමක් නිසා හෝ අකාමකා දාන තත්ත්වයටපත් වුණොත් අපි කෙලෙසෙනවා. ඒ නිසාම වෙන්නේ සර්වඥාන්සේ මේ සතිපට්ඨාන දේශනා කරන්නේ ඉස්සෙල්ලා අපි ಗುಣ වර්ණාවක් කරා. ඒ ಗುಣ වර්ණාව කරලා මේ ඒකායන මාර්ගය කියන පොදු මාතෘකාවම ගුණ වර්ණනා කරලා මොකක්ද මේ ඒකායන මාර්ගයේ යදිදච්චාරෝ සතිපට්ඨාන. ඒක තමයි මේ සතර සතිපට්ඨාන කියන්නේ කියලා මතක් කරගන්න ඒකම ගොඩ දෙන ධන ප්‍රසිද්ධ ගානවා තමයි මේ ඉස්සලාම කායේ ආයාමපස්ටි ආට වේදනාසු වේදනානුපස්ටි චිත්තේ චිත්තානුපස්ටි ධම්මේසු ධම්මානුපස්ටි මෙන්න මේ හතර තමයි එහෙම නැත්නම් කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර තමයි මේකටදී මාර්ගය. සමහර තැන් වල සතිපට්ඨාන සූත්‍රයේම දේශනා කරලා තියෙනවා මේ එක පරිවේකුත් ඇති. සමහරත් කායानुපස්සනව නොකරන, සමහරත් වේදනානුපස්සනව නොකරන, සමහරත් චිත්තානුපස්සනාව ඉස්සර කරගෙන කරනවා. සමහර මේ සියල්ලම එකතු කරලා ධම්මානුපස්සනාව කරනවා. නමුත් මේ විස්තර වෙන්නේ පළවෙනි මාර්ග ඥානය ලබා ගන්න මූලික ආර්ය தත්ත්වය ලබා ගන්න සති සතිපට්ඨාන එක් සතිපට්ඨාන වුත් ඇති වෙනවා කියන්නේ. නමුත් අරිහත්ත්වයට අදා යනකොට අනිවාර්යයෙන්ම හතර දිනු කරගන්න. ඒක ඉබේම එnde ende ende ende ධර්මයේ කියන උපනායන ගතිය අනුව ඉදිරියට යනවා. ඒ නිසා සමහර භාවනා ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කායපසනාව කරගෙන. ඒක නේ අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල ක්‍රමයට ඉදිරිපත් කරනවා. නමුත් සමහර භාවනා ක්‍රම වේදනානුපස්සනාව වැඩි අවධාරණයකට ලක් කරනවා. තව සමහරවිට චිත්තානුපස්සනාව. සාක්ෂිව ධම්මානුපස්සනාව වගේ කෙලවරින්ම පටන් ගන්නවා. ඒ නිසා එකක්වත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඒ වගේම මේ පුද්ගලයාට මේකයි ගැළපෙන්නේ කියලා කල්ලාසුව බෝරණිගමනකට එන්නත් බෑ. හොඳම දේ තමයි ඒක ආරක්ෂාකාරීම ක්‍රමය තමයි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ ඇති විදිහට කායනුපස්සනාවෙන් ඉස්සර කළ යන්නේ. මේ විදිහට කියනවා නම් නාම ධර්ම රූප ධර්ම කියන කොටස් දෙකකට කඩන්න පුළුවන් නම් අපේ මුළු මේ සංස්කාර ලෝකෙම ඒක රූප ධර්ම ඉස්සර කරගෙන යන්නේ ඒක වඩා ආරක්ෂාකාරී. මේ වේදනා ප්‍රශ්න චිත්තාන ප්‍රශ්න කොටස් වලට යනකොට මුල් වෙන්නේ නාම ධර්ම. ඒක බොහොම සූක්ෂමයි. ඒ සූක්ෂම ධර්ම කරන්නේ ඉස්සෙල්ලා ගුරුවරු ඕලායක තනින් පටන් ගන්න තමයි කායික ප්‍රශ්නාවෙන් කරන්නේ. ඒ වගේම මේ සම්පත්තාන සූත්‍රය සඳහන් වෙන්නේ දීඝනිකායේ 19 වෙනි සූත්‍රය විදිහට සඳහන් වෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ කෙටි සූත්‍රයක් විදිහට සඳහන් වෙනවා. නමුත් මේ පිළිස ගැන හිතනකොට මට මතක් වෙලා මම දිගහැරලා බලනවා සංයුත්තනිකායේ තියෙන සතිපට්ඨාන සංයුත්තේ කියලා. අන්න ඒකේ තියෙන හොඳ වටිනා සූත්‍ර දෙකක් වගේ ආරම්භයේදී මතක් කරගෙන යන්නවත් ඇති කරන තියෙන කුසල ඡන්දේ දිනු කරන්න. ඒකදී සබවචනාංශයේ භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කියනවා මහානමේ සතිපට්ඨානය පටන් ගන්න ආදි මේව කුසලේසු ධම්මේසු විශෝධයේ සම්බන් කියලා. මේ කුසල ධර්මයන්ගේ මුල පිරිසුදු කරලා පටන් ගන්න කියන්නේ. ඒ මොකද ගෝධනේ කියන මේ සතිපට්ඨානේ පටන් ගන්න මෙන්න මේ මේ මේ සුදුසුකම් අවශ්‍යයි. අපි ඉන්නේ මේ ගෙවල් දොරවල් රස්සාවල් කරමින් ඒ නිසා අපිට තාම ওই වගේ බර වැඩ කරන්න බෑ. ඒ නිසා අපි මේ පුංචි පුංචි වැඩ කරගෙන යන්න කියලා සාමාන්‍යයෙන් අර බාලාංශ පන්තියම තමයි හැමදාම කතා කරන්න කැමති. මොකද ඒකට මේ සතිපට්ඨාන කියන ගෞරවනීය භාවය නිසා සතිපට්ඨාන අපි සුදුසු නැහැ. කියන ධර්මතාවයේ හිතාගෙන මේක මට අවුරුදු 8ක් 9ක් තිස් මගේ ජීවිතේ බලපෑවා. ඒ මොකද මම හිතාන විදිහ මම පාප කරේ. ඒ නිසා මම මේ කෙලස් තියෙනවා. මම පෞද්ගලික වෙනවා. ඒ නිසා භාවනාවක් කරන්න, ඒ වගේ හතිපත්ඨාන භාවනා කරන්න, තැනක යහ භාවනා මධ්‍යස්ථාන නැතර කළා භාවනා කරන මම සුදුසු නැහැ. ඒකයි මට ඉතිච්ච දේ. ඒ සංකදාගත භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේනමක් මට මේ සතිපට්ඨාන පිළිබඳ ලිඛිත පොතක් දීලා ඒකදී කියලා කියුණා ඒ අස්පට්ටානේ හැමාරි මේ භාවනා කෙරුවොත් නම් දවස් 7න් එක්කෝ රහත් වෙන පණාගාමී. වැඩිම ගියොත් අවුරුදු 7කින් කෙරෙන්න ඕනේ. මට නම් ඉරහඳ වගේ තියෙන දවස් 7න් නම් කරන්න බෑ. ඒ තරම්ම හිතේ කිසිම කයෙක් නැහැ කිසිම ගුණයක් නැහැ මේ සීලෙක පිටන්නත් මට මේක දෝඩු කෙනෙකුට දෙන්න වෙයි අපුල්ලා දෙන්න. ඒ තරම්ම කැලේලා. සාමාන්‍ය හොදලා සුසු කරන් බැරි තරම්. ඊට පස්සේ මේක පන්නන කියන වැඩිම කොට අවුරුදු 7ක් කියලා. මම එතකොට තමයි සාමාන්‍යයෙන් මේ ආගමන ධර්මයට ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් වෙනවා මොනම වේදයක් අතලා කිව්වත් මම ඒ වාන්තිකින් අහුවා. ස්වාමීන් වහන්සේ මේ කියන සතිපට්ඨානයේ සුදුසුකම් ළඟන සෝවාන් වෙලා ඉන්න ඕනේ කියලා. අනිත් සෝවාන් වෙච්ච කෙනෙකුට තමයි එක්ක අනාගාම වෙන්න පුළුවන් එක්ක රහත් වෙන්න පුළුවන්. ඒ සෝවාන්ට තේරුනේ නැහැ. ඊළඟට ආසවල් මහත්තයන් ගාගෙන පොඩ්ඩක් ආවම කතා කරනවා. ඊට පස්සේ මම මේ විශ්වවිද්‍යාලෙ දෙකේ කතා කිව්වා. මම මේක කියවලා බැලුවා මට පේන නුසුදුසුකම් දිහා බලනකොට එක්ක බුදුහාමුදුරන් වරදිලා නැත්තම් මට වැරදිලා. මේ වෙන්න බෑ. ඒ කියලා. ඒක මේක මේ දවසකින් කරන්න තරම් පොහොත් මූලික සුදුසුකම් කියන්නේ බෑ. ඒ මොනක්වත් නැහැ. ඒ මොනම දෙයක් නැහැ. පටන් ගන්න බුදුන් කියලා. මම කීප පැත්තකින් ප්‍රශ්න කරා. කොහොමද මේ සාර්ථක වෙන්නේ කියලා. අනේ ඒකට බුදුසසුන සාධක සූත්‍රයක් මම ඉදිරිපත් කරන්න හදන්නේ. ඊට සර්වචන සඳහන් කරන සතිපට්ඨානේ පටන් ගන්නකොට මුල සුද්ධ කරගන්නයි. ඒ ඔක්කොම ආසාවක් ඇදෙන මොකක්ද මේ සර්වචනාන්ත බලාපොරොත්තු වෙන මුල. ඒ සර්වචන කියන්නේ මුලින්ම සීලයේ තියෙන ඕනේ දෘෂ්ටි ඍජු වෙන්න ඕන. සීලයේ පිළිසුදු වෙන්න ඕනේ දෘෂ්ටි ඍජු වෙන්න ඕන. නමුත් ඕනම කෙනෙක්ගේ අහලා බලන්න. නැත්නම් තමන්ගේ හිතට කටු කරලාන්නේ අපි හිතන්නේ සමාජයේ තියෙන තෝරන කියන. ඒක මතක් කරලා නැහැ. සමතය කරන සමාජය ගැන මොනක් සඳහන් කරලා නැහැ. වැදගත්ම කාරණාව තමයි තමන් හිත හදන හිත වඩන භාවනා වැඩ පිළිවෙලට යන ඉස්සෙල්ලා කය වචන දෙක කියන ගොරෝසු දේ ටිකක් හීල කරගන්න ඕන. ටිකක් සීකර කරගන්න ඕන. ටිකක් මේචා කරගන්න ඕන. මේක අපි කියන සීලය කියලා. සීලෙන් කරන්නේ ඒකම දෙයස් බල බිඳලා කායික වාචික දුස්චරිත නැත කරලා දෙන්න. ඒක සරුවචනාංශ මතක් කරන මූලික සුදුකමක් විදියට. දෙක දෘෂ්ටි සුදු කරන්න ඕනේ මේ ජීවිතේ මට විසුද්ධියක් ලබන්න පුළුවන්. ඒකෙන් මට පරමාත්මයේ ආශිර්ය ගැනීමක් අවශ්‍ය නැහැ. සංඝාර දෙයන්නාදට තතු උහු ගන්න ඕන කමක් නැහැ. බ්‍රහ්මන් ළඟට ගිහිල්ලා යාඥා කරන්න දෙයක් නැහැ. සතිපට්ඨාන ගන්නවනම් මට මාව වෙනස් කරන්න පුළුවන් කියන දෘෂ්ටිය තියෙනවා. ඒක අනිමෙත් සූත්‍රයේ සඳහන් කරනවා දික්ඛී චානුපගම්ම සීලවා දස්සමීන සම්පන්න. දෘෂ්ටියට තමන්ගේ පේශ දෘෂ්ටියක් තියෙන්න ඕනේ මේ ලැබිච්ච මනසාධින් භාගය මේ හතිපත්තාන ළඟ තියෙන පිළිවන් තියෙන ගෞරවය අපි ලැබුණු වටිනම වස්තුව. ඒක අපේ දෘෂ්ටියේ බවට ලකුණු. ඊගාවට අපි දැනගන්න තියෙනවා මේ හිතේ වැඩ කරන කරනම් කය වචන දෙක මේච්ච කරගෙන තියෙනවා. මේ විදිහට කියනවා මේ ශල්‍ය කර්මයකට යන්නේ ඉස්සෙල්ලා මේ ශරීරය පිරිසුදු කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අනිත්‍ය කපන කැපුමට මේ පිටියයිලා තියෙන විශ්විජ ඇතුළු වුණොත් ඒ ශල්‍ය කර්මයෙන් වෙන්නේ අනර්ථයක්. ඒ නිසා මේ ශල්‍ය කර්මය තමයි ශල්‍යගාරයක තියෙන ඉඩක් පිරිසුදු කරලා, දුකක් පිරිසුදු කරලා, දොස්තරලා පිරිසුදු වෙලා, ඒ වැඩ කරන ආත්මය සතුටින් ඔක්කොම පිරිසුදු කරලා තමයි අපි මේ ශල්‍ය කර්මය ආරම්භ කරන්නේ. ආනි වගේ තමයි සීලය සහ දෘෂ්ටි පිසුදු කියලා කියනවනේ ඊට පස්සේ සතිපට්ඨාන පටන් ගන්න දී කියලා කියනවා ඒක විදිහටම සරුවත්නන්ද දේශනා කරනවා චත්තාරෝ සතිපට්ඨාන භාවේ සම්බන් කායේ කායන පස්සේ විහෙරති ඉතින් ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ සීලය කොච්චර පිරිසිදු කරන්න ඕනද කියන එක විශාලම ප්‍රශ්නයක් ඒක පිළිබඳව දීර්ඝ සමාලෝචනයක් කරනවා මහසීසයලු ඒ තමන්ගේ ප්‍රධානම පිටු 1000ක විතර පොතේ ඉලිසීලේ කියන මාතෘකාව ඇරෙතේ මුළු ත්‍රිපිටකයම සම්පූර්ණ අවසර ගාපලර සම්ප්‍රදාන වල බෞද්ධයකට අවිරුද්ධ වෙලා කියනවා මොකද මේකේ ඉන්නේ පෙන්ලා දෙලා තියෙන ශාන්ත සම්සිවරය වගේ අත් අවුරුද්ද අත් දවසක් සම්පූර්ණ මේකටේ සම්පූර්ණ කාමභෝගී හිත මිනිසයා අරුවචනාගේ එක ගාතාවක් අහලා එතනදීම හතරදී ඒ වගේම ආර්ය කියන මාළු කහන මාළු බාන මිනිසයා මෙහෙවිත් කාගෙන ඉන්නේ නැති අරුවචනාසි කියන ප්‍රශ්න දෙකක් හුවට පස්සේ එතනදීම සුවාන් වෙලා කියනවා ඒ වගේම මේ සම්බදාටික කියන මේ මරුවන් මේ මරණ දන්නේ සීම වෙච්චන්නේ බෙල්ල කපන්න පුරුදු කරන මිනිස්සයා තමයි විස්රාම ගත දවසට ආර්ගතු සංස්කෘතිය බණක් අහලා සුවාන් වෙන්න බැරි වුණා නම් පිටිනි ඥානකාන්තයේ කියන මේ ධික සංකාරෝපේකාව දක්වා ඥාන දියුණු කරගන්න. එවැනි අවස්ථාවදී බලනකොට කොච්චර කල් ජීවිතේ පිළිසලා කියනවද කොච්චර දුරට සීල පිරිසුදු කරලා තියෙනවා කියන එක උත්තර දෙන්නේ ප්‍රශ්න. හැබැයි අරවස්නාදී කියන මූලික සුදුසුකමක් තමයි සීල පිරිසුදු වෙන්නේ. මේ නිසා අපි අපි හිතමු අපි කෙතරම් වැඩකට ඉන්නකොට මේ සමාහලාට එකපාරම වගේ සතිය එළඹෙහි කියනවා. මොකද අපිට තේරෙනවා ඒ වෙලාවේදී අමුතු ගැම්මකේ සතිය එළඹෙහි කියනවා. ආ මේ වෙලාවේදීම අපිට අවස්ථනයක් ලැබෙනවා එවැනි සත්‍ය එළඹිච්චි මොහොතකදී මොන්නම අකුසල කර්මයක් කරන්න බෑ. මොනම විචක්‍රමයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සීලේ අවශ්‍යතාවයක් බව දැනගන්න ඕන. නමුත් ඒක වැඩි නොකරන්න බාධාවක් කරන්න බෑ. අපි හැම වෙලාවෙම මේ සපහියන්ට යනකොට උදින්ම උදින්ම කියන වචන වැරදි මුලින්ම තමගේ සීලය ආවර්ජනය කරලා බලනවා. යාවතිනේ කරලා සිගතුන් වන්දනා කරලා බුද්ධ ආදී රත්න වන්දනා කරලා ජීවිත පාය කාය පූජා කරලා අපි පරියන්කට යනවා. ආන්නේ විදිහට සීලේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. නමුත් මම පාප කරේ එකම ඇතින් සිල් නැති ආදී වශයෙන් කියලා සතිපට්ඨාන භාවනා කිරීම තමා කරනවා නම් ඒක කෙලෙසක් කියලා හිතගන්න. අපිට මේ කියන ප්‍රදේශය ඇති මේ සතිපට්ඨානේ වඩන කොටයි. අසුපට්ඨාන යන වැඩනේ විපස්සනා ඥානයේ මුලි සීලේ පිරිසුදු වෙන්නේ. ඒක නැතුව සීලේ ඉබේ පිරිසුදු වෙන්නේ නැහැ. අපි ආරම්භයේදී පිරිසුදු කරන්නේ අදිෂ්ඨාන ශක්තිය. ආයාසෙ. මොකද ඒකේ තේරුමක් ඇතුව අතුලින් එන දෙයක් නෙවෙයි. අතුලින් එන දේ ඉන්න මම සතිපට්ඨාන වැඩෙන්නවත් ඕන. ඥානෙ වැඩෙනකොට තමයි සීලය දිනු වෙන්නේ. සීලය ගන්නකොට තමයි ඥානෙ දිනු වෙන්නේ. ඒ නිසා සෝන දණ්ඩ වගේ සූත්‍රවල සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ ඥානයයි සීලයයි දෙක තමයි ලෝකයේ අංගම ධර්ම දෙක. සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවතෝ සීල. සීලතාවටමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඒක මෙතනදී සර්වඥාන්සේ දේශනා කරන්නේ මුල පිළිසු කරගන්න සතිපට්ඨාන ඥාන පහළ වෙන්නේ මොකද්ද මුල සීල පිළිසු කරගන්න. ඒ වගේම තමයි ඥානවන්තයාටමයි සීල පිටක්. ඒ කියන්නේ ඇතුළේ තියෙන තමන් සැක වෙලා කරන සීලය. ඒ නිසා තම තමන්ගේ සීලය මෙහෙ කරගන්නේ කොහොමද? තම හොඳට දැනගන්න ඕනේ මේ සතිපට්ඨාන භාවනා කිරීගෙන කිරීගෙන යනකොට ඒ කාන්තෙම තමන්ට වැඩි සීල තුන් දකින්න හම් වෙනවා. සීලත් වෙන වෙන්න වෙන්න කියන ඍජු ගමන් මාර්ගයේ තියෙන බය නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. තව තවත් සතිපට්ඨාන වැඩි වෙනවා. නිසා සීලය සතිපට්ඨාන අතරේ බොහෝම ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. මේ මෑතක ඉඳලා බොහෝම දෙනෙක් කනගාටු වෙන කියන්නේ වෙච්ච ගැන මේ දෙක මැදට සමාධිය දාගෙන අලි අවුලකටපත් වෙලා ඉන්නේ. මේ සමාධිය මෙන්න මෙච්චර කියන ඕන සතිපට්ඨාන යන්න කියලා නැති මේ හැමතැනම පෙන්වනවා කියලා කියන්නේ හදුවට මේ වගේ සූත්‍ර පැහැදිලිවම දේශනා කරනවා මූල මුල පිළිසු කරනවා කියන්නේ සීල දෘෂ්ටිය පමණයි. ඒ වගේම තවත් මේ අස්පතාන සංයුත්තේ සම්පූර්ණ අස්පතාන සංයුත්තේ නම් කරලා තියෙනවා යම් කිසි නවක භික්ෂුන් වහන්සේනමක් වෙන්න පුළුවන් නවක සාමණේරනමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්සිස්ලාම මේ අස්පතානේ අහපු නවකෙක්ට වෙන්න පුළුවන් කිසිම බයක් නැතුව අස්පතාන කියලා දෙන්නේ අස්පතාන සමාදම් කරවන්නේ කියන්නේ විස්නාවක භික්ෂුවක් හෝ නමක පරිදි වෙච්ච කෙනෙක් ඕ නැත්නම් මේ ධර්ම විදී සාහපු ගමන් ඕනම කෙනෙකුට සත්‍යපත්තණය හඳුනලා දෙන්නේ කියලා. මොකද ඒකෙන් තමයි එයා හරි වාරට වැටුණද වැරදිද ඕනම දෙයක් කරන්න පුළුවන් ශක්තිය ලැබෙන සතිපට්ඨාන කියලා උත්සාහ කළොත් තමයි. ඒ නිසා සතිපට්ඨාන කිරීම ආවලාට නුසුදුසුයි කියලා එහෙම දෙයක් පෙන්වන්න තමයි. ඉතින් අදහස් කරන ආකාරයේ මේ සතිපට්ඨානයේ කෞරුවේ සහ අගය පාර්ශ්වය කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ தත්ත්වයට බලනකොට අපි ඉන්නේ බොහෝම ප්‍රශංසනීය තත්ත්වයක. ඒ නැත්නම් සතුට වෙන පුළුවන් තැනක. ඒ නිසා අපි හිතා ගන්න දේවා මේ සතිපට්ඨානේ ඔය කියන විදිහට සීල අනුපාඩුව නිසා හෝ සමාධි අනුපාඩුව නිසා හෝ දෘෂ්ටි අනුපාඩුව නිසා හෝ කාලයක් අපි පමා කරගෙන ඉන්නවා. බණ අහනකොට තේරුම් ගත්තට පස්සේ අපි හිතා ගන්නවා ඇත්තටම බලනකොට අපිට සීපද කැඩුනට මේ සීපද කඩන්න තමයි චේතනාවක් නැහැ. ඉතින් දිනා කරනවා කැඩෙනවා. ඒ නිසා අපිට පුළුවන් අදිෂ්ඨානයක් කරන්න මත් ජීවමගේ ජීවන රටාව ආජීවයේ සිල්පද නොකරන තත්ත්වයට වේවා කියලා අපිට යම් අදිෂ්ඨානයක් කරන්න අපි හතුටි. අපි ඒකට මේ ආදරයෙන් පෙළඹෙනවා. ඒ වගේම තමයි සමාධිය අපිට නැහැ. එංග්‍රීසි වචන කරන්න බෑ කියලා අපි පසුබාහන. නමුත් අපි දන්නවා මේක බලෙක් බලෙක් මේ කල්ලන්න යනකොට මහ පොදු සමාධියක් තියෙනවා. කිසිම එක මයිල් ගහක් හොල්ලන්න නැතුව ගැහුවත් නෙවෙයි මීය පැත්තට පයින්න මේක අනිත් පැත්තට පයින්නේ. ඉතින් ඒකේ තියෙන ලෝකික ලෝකෝත්තර කියලා දෙකක්. ඉතින් අපි කතා කරන්නේ කොයි එකද දන්නේ. අපි ඒක යෙදුවොත් හරියන්නේ ඉතින්. ආනේ විදිහට සමාජය පිළිබඳ ප්‍රායෝගික උපමාය ගන්නවා. ඒ වගේ ප්‍රඥාව කියන එක බැලුවොත් එහෙම ඇත්තටම මැනික් කිදම කියන මිනිස්සේ ඒ තමන් ඉන්නේ ඉතින් මැනික් කියන බව දන්නේ නැත්තම් ඒ මනසේ කොට කල් කොටයක් අතවන හිඟාවක් අයින්න පුළුවන්. කවුරු වෙන්නේ කිව්වොත් මිනිස්සු මේ ඉරෙ මෙන්න මෙච්චරක් ඇති මැනිකක් තියෙනවා කියලා ඒ මිනිසා මැනික හරලා අතට ගන්න ඉස්සරම පෝසත් වෙනවා. සම්බුදුරණන් නම් මම ඉන්නේ මැනිකක් උඩ. ආන්නේ වගේ තමයි අපි කොච්චර ඥානය කියනවාද කියලා උරගාලා බලනකම් කියන්න බෑ. අසංත කැමති වෙලාවේ සිද්ධියෙන් හෝ මේක කියන්නේ සර්වඥාන් වහන්සේ නම් හරියටම කියන අතර මේකක් කියනවා කියන්නේ. අපිට හිතන්න තියෙන්නේ මේ විදිහට බුද්ධෝත්පාද කාලයක් අපිට උපදින්න. මේ විදිහට මේ මනුස්සකත්ව භාවයක් ලබන්න මේ විදිහට අපිට ඇහ කන ජීවන ආදී අංග පුලාවක් හරියන්න ඒකත් ඇටි අපිට මේ කල්යාණ මිත්‍යාසයක් ලැබෙන්නේ පැවිද්ද කියන ලෝකේ බණහන්න හම්බ වෙන්නේ පුංචි කෙනෙක් තිබිලා නමුත් මම මේ කොට පාඩම් ඉන්නේ මොකද මේ සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් අඩුපාඩු කන් නිසා සත්‍යපත්තහන් අතර කරන එක එහාට ගියා ගොඩනෙක් කියනවා අපිට අරණ්‍ය ගත වෙන්න බැරි වුණා ස්ත්‍රී පස්සේ හරියට හංගාගෙන ඔබ සම්පදාන නැති නිසා විචිනින් දෙන්න බැරි මොකද නැති දෙයකට මන්නේ අඬන්නේ ඒක උනත් සාධුකෙන්නේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කිව්වාගේ සතිපට්ඨාන පෙරමුණු තුනකින් පහර දෙන්න පුළුවන්. ඒක සත්‍ය පිහිටීම පෙරමුණු තුනකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකක් තමයි පරියන්කේ ඉඳගෙන කරන බැරි භාවනාව. දෙක තමයි සක්මන් භාවනාව. තුන තමයි ඉදිරියලා තම තමන්ගේ ජීවිතයේ සතිය පිහිටෝනේ නැත්නම් ගාමික කටිතුල සතිය පිහිටුවේ. මේ තුන ගත්තොත් භාවනා මධ්‍යස්ථානයකට ගියොත් නැත්නම් යන්න බලාපොරොත්තු නැතුව ගොඩාක් බලාපොරොත්තු වෙන පරියන්කේ ගන්න. ඇත්තටම පරියන්ක බොහොම ඉක්මනට සමාධිය ඇති කරනවා. බොහොම ඉක්මනට සත්‍ය පිළිතව ගැනීම උදව් කරනවා. නමුත් මේ ඇති වෙන සත්‍ය හෝ සමාධිය ස්ථිරතාවයක් නෙවෙයි. නැවතත් තමයි අර හරියන්නේ භාවනා මධ්‍යස්ථානයේදී කරන පිළිතුව ගන්න මේ සති සමාධි gedara කර්මසතාන වෙනස් වෙච්ච ගමන්ම කැඩලා බිඳලා යනවා. නැත්නම් කිසිම ආයාසයෙන් බලන්න කවදා මට මේ විවේක පරිසරය කතා නොකරන්න පුළුවන් පරිසරය නිශ්ශබ්ද පරිසරයක් ලැබෙයිදෝ කියලා පශ්චාත්තාප වෙවි නමුත් ඊට වැඩිය ලාභකෝ සමාධිය යාදෙන ගතියක් තියෙනවා සක්මණේ සංකමනාදීගතෝ සමාධි කියලා සීතිකෝ හොදි කියලා සර්වඥාන්සේ දේශනා කළා කියනවා මොකද එතකොට අපි ඇස් දෙක අරගෙන අතපය වෙනවා චේතනා වැඩ කරනවා අනිකුත් ලෝකේ වැඩ කරන ගමන් ඇති කරන සමාධිය අර පටියන් සමාධියට වැඩිය කල්පවතින සුළු. ඊටත් වඩා බොහෝම කල්පවතින්නේ එදිනෙදා වැඩ කරනකොට ගන්න සතිය. හැබැයි ඒක ඇතිකරන්න හුඟක් අය. ඒ භාවනා මධ්‍යස්ථ අන්න කිය ගන්න දවස් 7න් 8න් ගන්න පුළුවන් ඇත්ත. නමුත් ඒක මැකෙන සුළු ගතිය වැඩි. සක්මන මේ දෙක අතර නැති දෙයක්. වැඩියෙන්ම කල්යන්නේ හිතට එදිනෙදා වැඩ කරනකොට හිතේ පිහිටන්නේ ඒක කියලා දෙනකොට මට අපි ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක ඇති කරගත්ත මිනිසයා මැරිලා ගියත් ඊගාවාත්මෙද ඒ ගතිනක් යනවා කියලා. එදිනෙදා වැඩ කරනකොට හිතේ පිහිටවන්නට යම් කෙනෙක් ප්‍රයත්න කරලා අතරමඟදී අභ්‍යාසයක් මේක කරදරයක් නැරලා ගියත් ඊගාත්මට පවා මේ පුරුදු කරගත්ත සතිය කල්යන්න දෙනවා. මොකද ඒක බොහොම ප්‍රායෝගිකයි. ඉතාම දුෂ්කරතාවක් තමයි කියන්නේ. මගේ ජීවිතේ මට කියන්නේ ඒක තමයි විචිත්‍රතරම අවස්ථාව අපේ ජීවිතේ. ඒක නැතුණා කවදාකවත් යන්න බෑ. කොච්චර පරියන්ක කෙරුවත් කොච්චර අපි විචිත්‍රතර ගියා අධ්‍යාත්මවල හිටියත් කවදා හෝ ජීවිතේ ජීඳා වැඩවලදී සත්‍ය අධ්‍යක් ගන්න බැරි වෙන සහක මගේ කියලා කියාගන්න බැහැ. එහෙම නායකයක් එකක් වගේ අනුන්ගේ දෙයක් වගේ තමයි සත්‍ය පිළිගන්නේ. මේ සාපිත ලැබිලා තියෙන අද මේ ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය. එක්ක අපි ගුරුයෝ, එක්ක අපි විලෙන්දු, එක්ක අපි ඉගෙන ගන්න නැතු මොකක් හරි කියන්නේ මේ සේරම අපිම පෙර කළ කර්ම කර්ම රැ කුසල කර්ම විපාකන ඕක ඇතුලේ ඕනම ජීවන කාලයක ඉඳදී සතිය පිහිටීමේ හැකියාව තියෙනවා. ආනේක අපි සමාදම් වෙන්න ඕන නිසා තමයි අපි මේ වගේ හැඟීම් ඇති ඇත්ත එකතු වෙලා සම්පූර්ණ සමාගම් පිටවලා මේ ධර්ම සාකච්ඡා කරලා ධර්ම දේශනා පවත්වලා අපි අපි තුල තියෙන මේ හැකියාව මතු කරගත්තොත් ඒක නම් බොහොම දුරදි යන්නේ. ඒ සඳහා එතෙන්ට එනකොට අර සීලයේ දෘෂ්ටි වගේ මූලික අවශ්‍යතාවයන් අර ඉස්තිරු ස්වභාවය හෝ පැවිදි පැවිදි භාවය හෝ මට කියන්නේ බුද්ධහගම් අබුද්ධහගම් බවවත් බලපන්නේ ඒක කියන තුගෝදලේ හරියක් නැතිේ මොකද බුද්ධහගම තමයි බුද්ධිය දින්න කරන අයිතිවාසිකම කියන්නේ ඉන්නත් ඒ නිසා අපිටයි මේ සත්‍යපට්ඨානේ අයිති කියලා. නමුත් ප්‍රයෝජනීය සඳහා පාවිච්චි කරේ නැත්නම් එහෙම නොහිතරුවත් ප්‍රයෝජනීය සඳහා පාවිච්චි කරන මුස්ලිම් මිනිස්සුන්ට තරම්වත් අතිපත්තන් ආයිතිවාසිකමක් නැහැ. ඇමරිකාවට කරපු පරිශීලනයක දේශනයක් මට අහන්න හම්බුණා නමුත් ඒක දැනටම මම නැති නිසා මට ඒකේ මේ උත්තරේ කියලා කියන්න බෑ. ඒක කියන්නේ කියලා තියෙනවා ඩැනියල් බ්‍රවුන් කියලා ඒක මම දන්නවා දැන්ටත් එයාගේ වැඩ සටහන් යනවා මේ ඉන්ටර්නෙට් එක ගන්න පුළුවන් ඒ දේශනාවේ සඳහන් කරුවේ දක්ෂ විශේෂ දක්ෂ විවිධ ආගම් වලට අයිති ළමයි අධ්‍යයන කරන්නේ තරුණ වයසේ ළමයි තෝරගෙන ඇසිඩ් කියලා කියන්නේ ආධ්‍යාත්මික පරිශීලනයක් සඳහා ඔයගොල්ලෝ යොදවනවා කැමැතිද ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව අනිවාර්යයෙන්ම මුස්ලිම් ආගමේ කස්මික ආගමේ Hindu ආගමේ ඒ ආගම සහ බුද්ධ ආගම ළමයි ටික අරගෙන ඉස්සි කියලා දෙලා තිනවා අපි ඕගොල්ලන්ට මානසික ව්‍යායාමයක් දෙනවා. අභ්‍යාසයක් දෙනවා. ඒ කියනකොට වාසිය ඕගොල්ලන්ට ඒකාන්තයෙන්ම ඔතන අධ්‍යාපනයට උදව් වෙනවා. නමුත් ඒ වෙනකොට ඇති වෙන වෙනස්කම් අපේ ප්‍රශ්නාවලියට උත්තර දීම මාර්ගයෙන් උත්තර දෙන්න ඕනේ. ඒ කාලය තුළදී ඕගොල්ලන්ගේ හිඳුන් හිටුන් පහසුකම් දී මේ අපි ධම්මදී කරන ආනාපාන දිනවා. එහෙම නැත්නම් ඔය Hindu ආගමේ කියනට බ්‍රහ්මන් පිළිබඳ භාවනාව. මේ දිව්‍යනාංශය පිළිබඳ මොකක් හරි මේ Hindu මුස්ලිම් ආගමේ මම පොත කියුවේ නිසා මම කියන්නේ අපේ බුද්ධ ආගමේ කියනවානේ සූවිසි මහා ගුණ, සවරාදී බුදු ගුණ, ඒ වගේ කියනවාගේ අල්ලාහ් දිව්‍යනාංශගේ නම් අනුනමය කරගෙන ඒ සෑම එකක්ම තමයි හරියටම වම් කකුලට දකුණු කකුල තියාන වම් අතට දකුණු අත තියාන මේනම කීකේ ඉන්නකොට මෙන්න මේ විදිහට ආලෝක පහළ වෙනවා කියලා ඒ සූෆි සම්මුලෝගන්නේ අපි හිතන මේ භාවනාව අපිටයි හින්න වෙලා තියෙන අපේ බුද්ධියද කියලා. එහෙම එකක් ඇත්තේ නෑ. අභාග්‍යයට වගේ ඒ ආගමේ ඒ දිශාවල් දැන් නැතිලා ගිහිල්ලා. නමුත් ඒත් තමයි පොත්වල වචිනා. මේන්න මේ විදිහට ඒ ආගමට අවශ්‍ය ඒ මූලික භාවනා ක්‍රම කියලා දුන්නද පස්සේ ඒ ළමයින්ගේ දුන්න පින නැත්තම් දක්ෂකම නිසා බොහෝ දෙනෙකුට ඉතාමත්ම ප්‍රකටව මේ මූල කර්මස්ථානෙට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ශක්තිය දවස් කීපයකින් ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ නීවරණ වලින් ගාකිතයක් කරලා ඒ දීප ආරමුණ මත වෙනවා. ඊට පස්සේ නැත්තම් ඔබට දීලා තියෙනවා ඒ ආරමුණම තවත් සමීප කර ගැනීමට තවත් සජීවී කර ගැනීමට ලම් වෙලා මෙහෙ කරන්නේ කියලා. මේක නෝඩ විශාල ආලෝක මත වෙන පටන් ගන්නවා. එක එක නේද එක එක විදියට. ඊට පස්සේ තමයි විහිළුව පටන් ගන්න. ඊට පස්සේ ප්‍රශ්න අහලා තියෙනවා. මේ මත වෙච්ච ආලෝකයේ සඳහා ඔබ කටයුතු කරගෙන යනකොට සාර්ථකත්වයේ මතින් මේ ආලෝකයේ පහළ වෙනකොට මොකද්ද Tamange හිත කියන්නේ? නැත්නම් කොහොමද හිතේ ඒක නිර්වචනය කරන්නේ කියලා. ඉතින් ඒ පුස්තකයේ පැහැදිලිව ප්‍රසිද්ධ දේශනාවක සඳහන් කරනවා යම් කිසි දේව භක්තිකේ ඒ ආලෝකය පහළ වුණාට පස්සේ යා හිතනවා යා කියනවා මම මේ දිව්‍යන් වහන්සේ විශ්ේ යාඥාවක් ස්වරූපයෙන් දිව්‍යන් වහන්සේ නම කියනකොට දිව්‍යන් වහන්සේ මා ඉදිරියට බෙනී හිටියා ඒ නිසා මේ ආලෝකය කියලා කියන්නේ සර්බල ධාරිත්‍ය තමයි. මොන යන කෙනෙක් කියන්නේ. ඒක දෙකක් නැහැ. ඒක පාලකයෙක් නෙවෙයි ඒක මූල ශක්තිය මේ ශක්තිය තමයි ලෝකෙම වල තියෙන්නේ මේ තමයි සර්බල ධාරිත්‍ය ඒ තමයි සර්බල ධාරිත්‍ය කියන්නේ ඒ කියන්නේ ආලෝකය අදහන පටන් ගන්නවා ඉන්දියාවේ කනට ගිහලා කතා කරාට පස්සේ නැත්නම් කාට පස්සේ ඒක කියලා කියලා තියෙනවා අපි පොතේ පැහැදිලිව මේ ශක්තිය ගැන කතා කරනවා මේක තමයි ලෝකේ මූල ශක්තිය මෙතෙන් දිගට පස්සේ දෙයක් නැහැ මොන ආලෝකයක් කියන්නේ ඒ ආලෝකයේ තුල ක්‍රියාශක්තියක් තියෙනවා ක්‍රියාශක්තියෙන් තමයි පටිවිආකෘතිය වෙන්නේ මේක තමයි බ්‍රහ්මන් කියලා කියන්නේ මේක තමයි පරමාත්මය ඒසාව ඔබ මහත්කම බොහොම ස්තුතියි මගේ අම්මා අප්පාවත් දක්වන දේ මම බ්‍රහ්මන් දැක්කා දැන් බුදුම සත්‍ය කරපතරාදී ඒ වගේ මුස්ලිම් කට්ටියක් සිංහතුන් අපි නායකතුමා නැත්තම් අල්ලාහ් දැක්කයි කියලා සතුට වෙලා ඒකල කියලා දෙනවා මේ අපේ ආධ්‍යාත්මික ගමන දැන් කෙලවරකට අපි ඇවිල්ලා තිනවා මින් එහාට ඉතින් වෙන්න දෙන්නේ මරණයෙන් පස්සේ අපි ඔය ආලෝකය දැන් ගිලා සම්පාද කරනවා. ඉතින් වැඩි හරි කියලා ඒ පරිශන මෙහෙම ගොඩක් තමයි ඉස්තෝල කරලා බුද්ධ ආගමේ කියනගත්ම දැන් තමයි භාවනා පටන් ගත්තේ කියලා. උතින් පරිසම් වෙලා ඕකට අහු වෙන තේජියට ගියොත් විතරයි භාවනා කිදී දැන් තමයි පටන් ගත්තේ කියලා කියලා කිව්වා. මට හම්බෙච්ච කණිවිඩේ මේ දේශනාව ඇහුවට පස්සේ හරියට උපදෙස් ලැබෙනවා නම් මූලික අවස්ථා ටික කොහොමදත් කරගන්නේ ඊට පස්සේ දෘෂ්ටි හරිනා දන්නවා ආලෝකයේ කියන විපස්සනා උපක්‍රේෂය ඕක පරමාර්ථික කියලා හිතුවොත් ඒ මනස ගොඩ ගන්න දෙයන්න අතකවත් බැහැ නැත්නම් තේරුම් ගන්න ඕන ඕකෙන් දැන ගැලවෙන්න ඕන. ඕක නෙවෙයි ඔය සමාධිය නෙවෙයි අපේ પરමාර්ථය අපේ ධර්ම කෙලවර. ඒ සමාධිය කියලා කියන්නේ මගදී වෙන අතුරුඵලයක්. ඒක අදහට ගත්තොත් ඒ කුතල සාමාන්‍ය සතිපට්ඨානේ නාහපු උද්ධාගමට යන්තම් බැසගත්ත මිනිසුරු තරම්වත් අනාරක්ෂාවක් නැත්තන්ට යනවා. නිසා කියන්නේ මුලින්ම දෘෂ්ටි හරියන්න ඕනේ. ඔය භාවනා කරන යනකොට හම්බෙච්ච පුංචි පුංචි දේවල් දැකලා ඒව ලොකු කරගෙන සාකන්න පටන් ගත්තොත් ගුරුවරයාට හරියට පැහැදිලි කරලා නොකියුවොත් ඒ බුද්ධයා ලොකුම මාර්ග වෙනවා. ඒක නැත්තම් එතන එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සීලයමයි නැවත නැවත සාකා බලන්න තියෙන්නේ මේ භාවනා කරගෙන යනකොට වෙනදාට වඩා සත්‍යක් දැකලා මරන්න පුළුවන් ශක්තිය Tamanගෙන් දෙවි කියනවා. අවස්ථාව ආවම හොරකම් කරන්න හොරකම් නොකර සිටීමේ කැමැත්ත වැය වෙනවා. කාමීත්‍යචාර අදහසිත වෙනකොට තමයි ගුණ චරිතය කීපක් කියලා බුදු ගුණ සීකන්ත තමයි බේරෙන්න පුළුවන් ගැටයක් දැන් මේ සතිපත් අනගමනේ කියනවාද බුරු ඉතිහාන විශ්වචන පරිවචන මම මේකෙන් එකයි කියන්නේ විශ්වචන ගුරුදෙනෙක් හිතන්නේ ගුරුදෙනෙක් දන්නේ නැහැ සතෙක් මරීමට 100ක්ම සමානයි හිස්වචන එකක් කතා කිරීම අපාගාමී අකුසල කර්ම. උදේට හැන්දෑනකම් කොච්චරනම් අපි සත්‍යන කතා කරනවා. මං ලංකාවේ හරියට මේකට හිනා වෙනවා. ඊයත් එකතු කරගන්න. මේ රටවල වෙන සංස්කෘතිකින් නැත්තු මගේ වැටෙන ගැලපෙන්නේ නැහැ කියලා කියලාදී ඒ හරියම දකිවි ලංකාවේදී අපි ගමක කොහේ චොටු බල කන යටි ඕන කෙනෙක් නානවා දකින්නකොට නිකන් අතලා නානවද කියලා. ඒක හොඳටම පේන්නේ නානවා තමයි. ඒ තමයි නානවා. ඕ මේ නානවා. එහෙනම් මේ දෙන්නම කඩියන මේ කඩියනවල කො. හල්පෙන කාරිනවා ඒක. ඒ ජර්මනිස්ට් මේක බාධාවක් නම් මොන කාලෙන් මේ උගන්වන්නේ කොහොමද කියන්නේ තම තමන්ගේ වැඩ බලාගන්නේ කියලා එහෙම කිව්වොත් කියන්නේ ඉතින් නෑ. දැන් අපි ළඟම මොස්සදී කරගන්න මොකක් කතා කරන්නේ කිය මේ සම්පත්තලා පිළිබඳව කියලා තියෙන අර්ථකථනය. මේ සතිපට්ඨාන පිළිබඳව කියහම නැත්නම් මේ සතිය පිළිබඳව කියහම තමයි වැඩ හිමීට කරන ගමන් කරන වැඩිහිටියම අවධානය යොමු කරන ඉන්නකොට හොඳට තේරෙනවා මේක වචනයක් කතා කරන්න අපි යම්තරේ කොච්චර වැඩ කරන්න ඕනද කියලා. ඇතුළතින් චේතනාව පහළ වෙලා ඒක වචනයක් වලට බිඳින්ද පිටක විචාර ආශ්‍රයක් ඇවිල්ලා බැරිම තැන තමයි කඩාගෙන බහින්නේ වශයෙන් ඊයේ. ඉතින් මේක අපිට ඕනේ නම් අර පිටක විචාර මට්ටමින් හෝ චේතනා මට්ටමින් නතර කරන්න අපි කොච්චර ඉක්මන් වෙන්න ඕනද වචනේ කියන මේ සම්පූර්ණ වීතිකම් මට්ටම පිළිබඳ සැකෙත්මක් දෙන්න ඕනේ. ඒකේදී බොහොම දරුණු දෙයක් තමයි බොරුව කියන්නේ ඒ වගේම දෙයක් තමයි කියනම කියන එකතරේ පස්ස දෙයක් තමයි මේ පරිසවචනේ කියලා කියන්නේ නමුත් අපි මූලිකම දේ කර්මපත අරගෙන දැනුව සම්පප්පලාර කියන කර්මපතය සමකරන්න පුළුවන් සත්‍ය ස්මරණයකට. ඒ නිසා සතිපට්ඨානය කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා සමාසාරට අමෝරාවෙන්. අපි ඕ කියනවා, එහෙ කියනවා, හ්ම් කියනවා කියලා බේරෙනවා. මයිගිල්ල මේ කාලේ ඉතින් හිටියේ ආනමද්දදේගේ කුද්ධ සමකරණ කියලා මාතේ ඉතින් මේ මහත් ළඟට එන්නේම භාවනා කරන්න කියලා එන්නේම විවේකයෙන් ගන්න කැමති මානසික රෝග සහිත බඩේකට. ඒත් හරිය කැමති මතකේ කතා කරගෙන. ඒ මතකේ තුනට හීලින් පවර් එක. ඉතින් ඒ ළඟට ඇවිල්ලා කියෝනා කියෝනා කියෝනා කියෝනා කියෝනා දවස් දෙකක් දුන්නත් ඉවර කරන්නේ. ඒ මාතේ කරන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම අර මනුස්සකම ටිකක් මූණ හිනායලා බලන පහුවෙලා හ්ම් හ්ම් හ්ම් ඔව් කියන්නේ නැහැ නෑ කියන්නේ නැහැ මම අහගෙන ඉන්නවා කියන්නේ හ්ම් කියන ඉතින් අහගෙන ඉන්න කියන මනසම ලැජ්ජෙන් කියන අපට නෑ අපි ඥානරම් සාන්ත වැඩි ඉන්න කාලේ ඒත් ඒ වගේ ලෝකේ තියෙන හොඳම කර්මස්ථාන ධාර්මය කියලා ඉතින් ගෙවල් වල වෙච්ච දේවල් දිගට ඇවිත් කියවන්න පටන් ගන්නවා මේ බෝඩයක්ම දාලාගෙන වචන විනාඩි 3කට වැඩි කතා කරන්න එපා කියලා. ඉතින් ලොකු සංවිධානය එහෙම කරන්නේ නැහැ. මම මහිලාට ආපම මම කිව්ව කතා කරන්න දේවල්. හැබැයි පිටකොට යනවා දැනගත්ත ගමන් හොඳයි කියලා. තවසරයක් දීගෙන තවසරයක් හොඳයි. තුන්වෙනි හොඳයි කියලා නැගිටලා යනවා. ඔන්න මේ දක්ෂයන් විසින් මේ සංකප්පලාකින් ගැලපෙන්න කරන ක්‍රම, ගැලවෙන්න කරන ක්‍රම. මොකද උගෝ කෙනෙක් කියනවා මේ ආවි කියලා කතා කරනවා ගොඩාක් චිත්ත සංචක් ලැබෙනවා මම කියලා කියන්නේ ඇත්ත. නමුත් අපි අනිත් පැත්තට කල්පනා කරනවා. මේ ළඟදී දොඩන් දුවේ හිටපු මුදලම කර්මස්ථානාචාර්ය සාහසනම. අපි අමාරුවක් කළා තමයි ජීවිතක්ෂරපත් වෙන්නේ. ඒක ගැන කතා කරපු වටේට අත්ලක්ෂණයට දෙන්නේ කිව්ව ආශ්‍යාකරයේ සෑම කර්මස්ථාන චතුරුම් මැරෙන්නේ heart attack එකකින් කියලා. මොකද අනුන්ගේ දේවල් ආගෙන ඉඳලා කුණු ගන්දල් ආගෙන ඉඳලා. ඒසයි බුරුමිදි මට ගිය කර්මස්ථාන දෙන්නේ කිය ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදියට ඒ අනවශ්‍ය කතා කරනකොට වහාම කපලා දානවා. ඉච්චේලම කියනවා අහියට පසුබිමට කතා කරන්නේ. ඒක සතිපට්ඨානය කරනකොට අනිවාර්යයෙන්ම තමන් තුළට එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගත්තාම පස්සේ මේ වගේ සාකච්ඡාවක් නම් අපිට ඔය වචන 10ක් 15ක් දීලා මේ කියන අදහස දෙන්න පුළුවන්. නමුත් ගෙදර අනිත් සමාජිකයන් දෙන්න ගියොත් ඉතින් දෙක කතා කරනවා තමයි. ඉතින් ඒ විදිහට ටිකක් තන්දිම මේක අල්ලන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට තියාගන්න ඕනේ කියන්න වෙනවා නැත්නම් අඳවන්න වෙනවා මම විවිධයකට කැමති නමුත් අනිත් කෙනෙක්ගේ අවශ්‍යතාවය කියලා අපි ටිකක් කතා කරන්න ඕනේ නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ සම්පප්පලාව සඳහා වැඩි කාලයක් ගත කරන්න ගත්තොත් ඒක මේ සතිය පිටින් වැඩ කරලා හරියට බාධා කරනවා ඒ වගේම තමයි මේ දෘෂ්ටි පිළිබඳව විචාර දෝමනස් වගේ මානසික ධර්ම එනකොට ඒකවර නැස කරන්න බෑ නමුත් අපේ ප්‍රවාහය පේන්න පටන් අරගන්නවා. ඒ ප්‍රවාහය පේන්න පටන් අරගත්තට පස්සේ අපි ඒක වේගින් යන වාහනයක් එකවරම තිරින්ග තද කරන්නේ නැතුව වගේ ටිකෙන් ටික ටිකෙන් ටික තියෙන්නේ අඩු කිරීමේ වැඩ පිළිවෙලක් තමයි මේකට කරන්නේ. ඒ කරගෙන යනකොට තමයි අපිට අර පරියන්කේදී මේ අභ්‍යාසය එන්නේ නැහැ. පරියන්කේදී ඇද්දක වහන කන් වහන කන්ට සද්ද ඇහෙන්නේ නැතුව සමහර බන්දලක් වහනවා. එහෙම නැත්නම් ආසයට ගඳ විගත රස නැතුව. ඒකෝට මේ හිතින්නේ ගොඩාක් හිතින්නේ ගොඩාක් සතියට යහදෙන තත්ත්වය. ඊට අභියෝගතරයි සක්මන. ඊටත් වැඩි අභියෝගතරයි එදිනදා වැඩ. ඒසයි මේ එදිනදා වැඩවලදී මේ දහසක් අංකටලු නැද යම් ආකාරයක අපි සතිය පිළිපදවා ගත්තොත් ඒ සතිය පිළිපදවා ගත්ත සතිය බොහෝ කල් අපිට හිතසෝ පිළිස පිළිදරන. ඒ වගේම තමයි මේ තමන් ඉන්න පරිසරයට සාපේක්ෂව සත්‍යයක් තමයි පිහිටවන්නේ. ඉතින් අපි උත්සාහ කළ යුත්තේ මේ භාවනා මධ්‍යස්ථානවල කියලා කරන සමාධියට බර පරියන්කේ ඉඳගෙන කරන සත්‍යයක් වගේම ගාත්ම යාදෙන දේ නැත්නම් ගාත්මද පවතින සමාය තත්ත්වයට ගැලපෙන දේ තමයි තම තමන් ඉන්න පරිසරය තුළම සත්‍ය පිටන උත්සාහ කරන එක. ඒක සම්බන්ධයෙන් හදපටන අපි ඉස්සරහට හම් වෙනවා මේ සම්පජන්‍ය පබ්බ යනකොට ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති නිසින්නෝවා නිසින්නෝ මිති පජානාති වශයෙන් කරන ඕනම ක්‍රියාවලදී සත්‍ය පිටවන්න පුළුවන්. ඒ නිසා මේ දේශනා කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න කැමති අපි මේ දිනදා වැඩ කරගෙන ඉන්නකොට අපි තුන අපිට හොඳටම කේන්තියක්. මොකක් හරි හේතුවක් නිසා අපිට 100%ක්ම කියන්නේ. ඊට පස්සේ අපිට කායික ඡන්ද වර්ධ ගති, වාචික ඡන්ද වර්ධ ගති, හිත විශ්න ගති එන්න පුළුවන්. සම්පූර්ණ ගොජ දාන මට්ටමට එන්න පුළුවන්. නමුත් මම අභියෝග කරනවා එවැනි තත්ත්වයක් වුණත් සතියට යට කරගන්න පුළුවන් හැකියාව කවදාකවත් නැති වෙන්නේ. මට දැන් හොඳටම කේන්ති කියලා ඉන්න බව දැනගැනීමේ ශක්තිය අපිට තියෙනවා. නැහැ කියලා උනා කියන්න පුළුවන්. නමුත් ඒක පරිශ්‍රණය කරලා බලලා කියන දෙයක් නෙවෙයි. කොච්චර සියර සියක් ඒදී ඒක දැකගැනීමේ ශක්තිය තියෙනවා. අපිට පන්දේ කාම ආසාවක් හෝ වෙන මොකටද ආසාවක් මම දැන් ආසාවක් ඇති වෙච්ච බව දැනගැනීමේ ශක්තිය අපිට තියෙනවා. ඒ වගේම අපිට මොනම දෙයක් අත්දැකීම් අන්දමන්ද වෙච්චි, තෝන්තු වෙච්චි හිත ආවත් මගේ හිත දැන් තෝන්තු වෙලා කියන බව දැනගන්න ඕන. මතක තියාගන්න මේ කේන්ති කියලාදී කේන්ති මම ඉන්නවා කියලා දැනගන්න උරන් ශක්තිය හෝ තද ආසාවට ලක් කරලා මම දැන් ආසාවේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය හෝ තමන් අන්දමන්ද වෙලාදී අන්දමන්ද වෙලා සිටින බව දැනගන්න ශක්තිය හෝ මොනම බ්‍රහ්මිනකට අපින් නැති කරන්නේ මාර්ගයට නැති කරන්නත් බෑ. දෙවියන් නැති කරන්නත් බෑ. ඉතින් බුද්ධ ධර්මයට කොහොමද කතෝලික මිනිස්සේ ඉස්සරහ මුස්ලිම් මිනිස්සේ කොහොමද බුද්ධහවට හිංස කරනවා කියලා කියන්නේ කිසිම දෙයකට මොනක් කරන්නේ නමුත් බෞද්ධයාට පුළුවන් හිංස කරන්නේ බෞද්ධයාට කියන්න බලන්න මට කියන්නේ ගියහම සතිය පිටවන්න බෑයි කියලා නිරීක්ෂණ පරීක්ෂණවලින් තොරව තමන් ගැන අඩු දක්ෂකමට යන්න පුළුවන් ඒක ඕන ඕනගේ උඩ වන්දන බදල් කරදර කරන්න ආසනයේ ඉච්ඡාට පස්සේ මට සතිය පිටව ගන්න බෑයි කියලා අපිට අපි ගැන නිරීක්ෂණයක් කරන්න නැතුව තීරණයකට එන්න පුළුවන් එදාට ඕන කෙනෙකුට අපිට මෙහෙ කරන්න පුළුවන් ඒ වගේම අපි හිත අන්දමන්ත වෙච්ච වෙලාවෙදී නම් මට සතිය පිළිගන්න බෑ කියලා අපිට අපි ගැන තීන්දුවක් ගන්න පුළුවන් ඒක එච්චර නිරීක්ෂණයකින් පරීක්ෂණයකින් සාධක වෙච්ච දෙයක් නෙවෙයි. එහෙම දුරයක් නම් ඕන කෙනෙකුට වින කරන්න පුළුවන්. ඒ නිසා අපි ඇති කරගන්න ඕන හද්දන්ත කුලේ හිත. එහෙමකට වටන්න බැරි හද්දන්ත කුලේ හිත හදා ගන්නකොට කොච්චර කේන්ති ගියා. කේන්ති එහෙම තියේදී කේන්තිගේ බදන ගැනීමේ ශක්තිය මත තියෙනවා. අර කොච්චර ආශාවක් ඇති වුණත් ඒ ආශාව දැනගැනීමේ ශක්තිය මට තියෙනවා. මොන කොච්චර නිදිමතෙන් හෝ තෝන්තු ගැටයක් නැහෝ අන්දමන්ද ගැතියව ඒකව දැනගැනීමේ ශක්තිය තියෙනවා නම් අපිට බලාපොරොත්තුවක් යන්න පුළුවන්. උදේ නැගිටින තැන ඉඳලා හැන්දෑවේ නිදිගැතුරට යනකම් සවස් පුරාම සතියෙන් ඉන්නෝනේ කියලා බලාපොරොත්තුවක් යන්න පුළුවන්. එහෙමනම් අපි ඉන්නේ අරණියගත වුණා, තුක්කුමුලගත වුණා, සීනාස්නගත වුණාද? එතන තමයි නිවසේදී කියලා ඉච්ච ලොකු වෙනසක් වෙන්නේ. එතකොට මේ බුද්ධලේ අනේ යන කරන පූජනීය ස්ථානයක් බාටපත් වෙනවා. හැම චිත්තක්ෂණයක පූජනීය තත්ත්වයටපත් කරනවා. ඒ தত্ত্বය දැනටවත් ගන්න පුළුවන් මූල ශක්තිය කියන නිසායි අපි මිනිස්සු කියලා කියන්නේ. ඒකයි අපි මනස ආත්මය ලැබනකොට අනෙක් සත්තුන්ට වැඩිය අතිරේකව වැඩිපුර ලැබුද්දී කිසි මේක සාධනය කරන්නේ නැතුව සාක්ෂාත් කරන්නේ නැතුව මේක ක්‍රියාවත් කරන්නේ නැතුව අපිට මැරලා යන්න සිද්ධ වුණොත් ඒක එහෙමනම් කියන කම්ම නිකන් ආශ්‍රයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ ලැබුණා වූ කියන සම්පත්තිය සම්පත්තිය ඒ විවේක ගත්තොත් ඒක විපත්තියක්. ඒක දුසාමනාගේ පොතේම සඳහන් කරලා මම හිතන දේශනාවේ සඳහන් වෙන එක දුර්ලභා කන සම්පත්තිය තත්ත්ව විවේකෝ විපත්තිය. ඒ ලබන නිශ්චල සම්පත්තිය දුර්ලභයි. නමුත් ඒක අපි මේ ගණන් ගන්නක විවේක කෙරුවොත් ඒක ඊට වැඩි අපිට විනාශයක් නෑ. එන්න නැතිපත්තාන ඉගෙන ගන්න ඉගෙන ගන්න කිතු කරන්න කිතු කරන්න ඒක චිත්තක්ෂණයක කියන වටනාකම ඉතාමත්ම බහුල වෙනවා අපි බලාපොරොත්තු වෙන ඉදිරියට පවත්වන දේශන වලදී මේ කියාපු කෙටි හඳුන්වා දීම වලට ඒ කායික ඒ වගේම මූලධර්ම කොටස් එකතු කරලා තව තවත් ඒ ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන් කොටස් අතිපට්ඨාන දිගහැරෙන ක්‍රමයට අපි ඉදිරියට ජීවත් කරගන්නවා කියන බලාපොරොත්තු ඇතුව අද කාලයේ වෙන සැලකීමක් වෙලා අදට සතිපට්ඨාන හඳුන්වා දීමේ දේශනාව මෙතනින් නැත කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම තම තමන් කරගෙන යන අවශ්‍යය තව තවත් ශක්තිමත්ව කරගෙන යන්න මේ දේශනාවේ කරුණු කාරණා තම තමන් කරගෙන යන වැඩ නිසා මෙතික් උපයාගෙන කියන සත්‍ය සතියක් ඒක වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තැනින් සම්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට වැඩි කියලා තියෙනවා නේද? ඒක ඒක බාධා කරන බෑගට සීමා කළ යුතුද? මොකද මේ මේකෙත් එහෙම වුණේ ඕකෝට් එකේ ඉන්න පටන් අරගත්තට පස්සේ කතා ඉවරලා බලනකොට මම පැය දෙකක් ඉස්සෙ ගිහිල්ලා ඒ කාටනිය පිළිවෙලව කීයට කලිත දෙයක් කරනවා අපේ විනාශකම් කරගෙන මේ දීයන් පින්දු මාගේ අපි දේශනා සතිවාරණයකට සමර්ථ කරන්නත් බලාපොරොත්තු වෙනවා පිළිබඳ වෙන කියන දෙයක් මොනවක්වත් තියෙනවද? මේකත් කිසිමාර මම අර ඉස්සෙල්ලම ගත්ත මේ බික්කු සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මූලික වශයෙන් චිත්තයයි සීලයයි දෙක සමීප කරගත්තට පස්සේ පටන් පටන් අරගන්නේ ඒක තුන් ක්‍රමයකට කරන්නේ. අධ්‍යාත්ම වශයෙන් බලන්න, බහිද්ධා වශයෙන් බලන්න, ඊළඟට අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් බලන්න ඉන්නේ. ඒ නිසා ඒ කියන්නේ සංස්කාර කොටස් කිව්වහම පස්සේ අපිට පංචස්කන්ධයේ අපිට අත්දකින්න පුළුවන් සංස්කාර ඒ වගේ අධ්‍යාත්ම වශයෙන් ගන්න. ඊට පස්සේ මේ අධ්‍යාත්ම වශයෙන් නොගැනෙන බාහිරයේ තියෙන දේවල් තමන්ගේ හැමෙන් එහා තියෙන කොටස්. තමන්ගේ ස්නායු පද්ධතියට අහු වෙන්නේ නැතුව එහා තියෙන කොටස් මේ බහිද්ද වශයෙන් අරගන්න. ඒකම පටන් ගන්න පුළුවන්. ඒකෙන් පටන් අරගෙන මේකේ ධාතු මනසිකාරයට බහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලෙන් පටන් අරගෙන පිට යන්න පුළුවන්, පිටින් පටන් ගන්න ඇතුලට යන්න පුළුවන්. මේ විදිහට සම ගුරුසු අධ්‍යයනයක් දෙන්න පුළුවන් සංස්කාරන ඇතුළත සංස්කාර පිට සංස්කාර කියන වගේ ಗುಣ විශේෂයක් නැහැ කොහොම සංස්කාරය ඒ නිසා රහතර දත්ත ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේ සඳහන් කරනවා ඒ සහ කියන කොටස් පැත්තත් ඒකේ තියෙන පටවි ප්‍රධානයි එළියේ තියෙන පටවි ඔය පටවිමයි ඒ නිසා පටවි ඇතුලේ පටවි පිටවටින් වශයෙන් ඔක දෙකක් නෑ දෙකම පටවිම තමයි ඒ නිසා සතිපට්ඨානට අපිට බෑ ගන්න පුළුවන් බාහිරේ දෙයක් වල කියනවා වගේ භික්ෂුණිය හන්දාවේ නිදාගන්න ඉස්සෙල්ලා කියලා පහන දිහා බලන ඉඳලා ආන නිවියන හැටි බලන ඉන්නකොට සම්පූර්ණ සතිපට්ඨාන මතක් වෙනවා. ඒ නිසා වැලි වලට ගිහලා තමන්ගේ වතුර ටිකක් වක් කරලා පය හොදගෙන ඉන්නකොට වැලි ටිකේට වතුර ගිහගෙන දිහා බලන ඉන්නකොට සතිපට්ඨාන මතක් වෙනවා. ඒක නිසා බහිද්ධාමයෙන් පටන් ගන්නවා. බාහිර ධාතු මතින් පටන් ගන්නවා. ඊට පස්සේ ඇතුළත ඒවෙන් පටන් ගන්න එක තමයි හුස්ම කලාට ආනාපාන සතිය වගේ කරගන්නේ. ජට්ටකොලෙන් පටන් ගන්නවා. මේ දෙක ඊට පස්සේ එකිනෙක සත්‍ය වෙනවා. ඇතුළත තියෙන්නේ පිටුපිට දාලේ දන්න බලන්න පුළුවන්. පිටුපිට ලගින්ද ඇතුළත දාලා බලන්න පුළුවන් වෙනවා. ඒකට අධ්‍යත්ත බහිදන. හැබැයි මේකට සිවුම් පැත්තක් තියෙනවා. අපි නම් දැන් අධ්‍යත්ත කියන අභිගත්තේ දෙතිස් කුණම ගැන කියනවා අදෝකේස මත්තකා උත්තම් පාදතර සත්‍යපරියන්තා තිස්සන්තේ යට පාදාන්තේ උඩ ආම පරියන්ත කරගෙන නැති කොටස් තමයි අපි දෙතිස් කුණකට ගන්නෙ. නමුත් අපි එහෙම දෙතිස් කුණක කරලා එහෙම ගත්තද අපි හිතගෙන ඉතින් ඇතුළේ අධ්‍යාත්ම පිටමයි ගන්නේ. ආනාපානිය ගන්න. ආනාපානිය ගත්තාම අධ්‍යාත්ම කියලා ගන්නේ නාසිකාංගයේ පමණයි. ශරීරයේ ඉෂ්ට කොටසත් අපි ගන්න බහිඳගිය. ආනාපානිය හිතේ කරවසේ වේදනකට හිත යනවා. කායේ ඌගේ කයිදින දැකලා කඩනොත් ඒක න ආනාපාන හිත කරනවා කියන්නේ අපි. ඉතින්සෝන ආනාපානයේ තියෙනවා පිටින් ඇවිල්ලා වලින් හුලන් බැලුව දිහා බලා ඉන්නවනම් අපි ඒක අධ්‍යත්ත කරගන්නවා අධ්‍යක්ෂින් බලන්නේ නැහැ. හැපෙන තැන බලන්නේ නැහැ. හුලන් බැලුව දිහා බලනකොට හැපෙන තැනට හිතේ පිට පිට ගියයි කියලා කියන්නේ. එන්නේ එන්නේ මේ අධ්‍යත්ත කියන කොටස සිව් වෙමි සිව් වෙමි සිව් වෙමි. සාමාන්‍ය සම්ප්‍රදාන කෝල තමයි කය අරගන්න. මොකද අරමුණකදී රුධිරේ හෝ නාසිකාග්‍රේ කියලා මුළු කයම මතක කරලා ඒ යොදපු හිත යොදපු අරමුණ විතරම ඇඩ්ජස්ට් කරගන්න. ඒකෙත් නුනත තුනක් තියෙනවා. ඒ නුනත තුන එකක් තෝරනවා. ඕමම කර කර ඒක සියුම් කරලා සියුම් කර කර තමයි යන්නේ. සාධකෝයිදා කියන එකට තමයි දැනන තියෙන ඥාන මට්ටමේ මුත්තර දුන්නද ප්‍රතිපත්තන කෙරීගෙන යනකොට ඒක පිළිබඳව අර්ථය ඉන්නේ ඉන්නේ ඉන්නේ කරනවා. අන්තිමට ගිහිල්ලා අධ්‍යාත්මයක් නැහැ කියන තැනට යනවා. එදාට සක්කාය දිට්ඨිය කළා. එතන අජත්තක් තියෙනවා කියලා කියන්නේ ආත්මයක් තියෙනවා කියලා කියන්නේ. මොකද මේ වාදමින්ෙන් තමයි අපි මාර්ග ඥානය සාක්ෂාත් කරේ. ඒකම අජත්ත බහිද තියෙනවා. භාවනා කරගෙන ඇති කරන අජත්ත උරෝසු වැඩි. භාවනා කරන්න කරන්න කරන්න කරන්න ඒක සිංහලි සිංහලි යන්නේ තමයි කියන්නේ. අනාපානසිතේවත් ඒක එහෙම තමයි. ඒ නිසා ඒක මම මේ බිකු බෝධි ට්‍රාන්ස්ලේෂන් එකක් බැලුවා. ඒකෙත් ඉච්චරම විස්තර නැහැ. මොනවාක්වත් කියන්නේ නැහැ. ඒ නිසා මේකේ කිව්වේ මගේ රට හිතෙච්ච දෙයක්. මම තවදුරටත් හොයලා බලන්න ඒක කියනවා නම් ඒ මොකද ඒ සූත්‍ර බික්කු සූත්‍රය කියලා කියන්නේ මේ සංවර්ධන කායේ සතිපට්ඨාන ගන්නwidetilde. ඒක තමයි ඔය ක්‍රම තුන පෙන්නලා දෙන්නේ. ඉතින් මම ගා කණිත් තැන් වල සාකච්ඡා වෙන දෙයක්. මේකේ හිතෙනවා මොකද මේ බුදුහාමුදුරුවෝ ක්‍රම තුනක සතිපට්ඨාන ගන්නවා කියන්නේ. ඒක මොකද බාහිර තියෙන පටවිය ආපෝතේ ජොගත්ත ඇතුලේ තියෙන පටවිය ආපෝතේ ජොගත්ත දෙකම පටන් ගන්නවා දෙකම සංස්කාර පමණයි ඊට පස්සේ වහන ඇතුලේ පිටතට පිටින් ඇතුලට කියන ආයෙම සිදු වෙනවා සිදු කරන්න පුළුවන් මොනක්වත් මතක් කරන්න කියන්නේ මොකක්ද දේවල් කියනද දැන් බද්දමයි එහෙනම් අපි මෙතනින් මේ මේ අපි මේ දෙදෙනෙ පින්දීමේ සුවායන දේ සමාප්ත කරන යනවා. අපිට කියන්න ඕන අපි මේ පුංචි පිළිකක් පුංචි කෙනෙක් විදිහට කරක් මේක දිව්‍යන්සයිස බ්‍රහ්මසයිස වූ ලෝකේ තමයි කරන ප්‍රධාන වැඩ පිළිවෙලක් කියලා හිතාගෙන අනිත් මේ මුංජ ආය සාක්ෂියක් පමණයි දෙන්නේ. මේ බුදුහාමගේ ධර්ම චක්‍රයට මේ පවත්න්නේ. ඒ නිසා අපිට මේ හම්බෙච්ච අවස්ථාව අපිත් මේ කරනවා වගේම ඉතින් ලෝක සත්‍යයක මේ නැතිවෙන අවසාන්තිය දසදිස පැතිරේවා දිව්‍යයන් බමුණගේ ලෝකයාට මේ බණ අහලා දිවි ලෝකේ සම්ධම්ම මේ කෞසාධිකේ ලෝකේ දිවිවරු කරන වැඩ පිළිවෙලක් මේ සිල්දනාව ගෞරවයෙන් යුක්ත මේ කටයුත්ත පිටට කරගෙන යන්නේ ඒ සිල්දනාවේම අපිට ආරක්ෂාවක් ලැබසේවා අපි අපේ දෙමාපියන්ට අපි අපිට උගන්වපු ගුරුවරුන්ට අපි මේ කරගෙන යන වැඩේ දැකලා අපේ ගෝලියෝ අපේ ශිෂ්‍යයෝ අපිට හොඳ දේවල් කරනවා කියලා විකාකාර වෙලා එයත්ගේ සංකම්පාවක් ලැබේවා කියන සාද සීල ඇති කරගෙන ඔය පේන ඔපේ සිය දිනාර බිම්කම වීමේ අපි මේ අද සුවාර සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා අපි සාමූහිකව ඒක තුළ ආකාරය ගන්න කරමු ඉත්තාවතාච නම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච නම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ බුතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච නම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ බුතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා සුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා සුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා සුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඊතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඊතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඊතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ අපි අපේ ප්‍රාර්ථනා ගාථාවසේ හිමිනා පුණ්‍ය කම්මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු